පූජනීය ලොකසානාංශයේ විසින් දිගටම එක්තරා රටාවකට ධර්මදේශනා මාලාවක් පවත්වාගෙන ආවා. ඒක සංයුත්ත නිකායේ මුලින්දම්ම පටන් ගත්තා. ඒක දිගට කෙරීගෙන ඇවිල්ලා දැන් අපි මේ සතියේ ස්වාමීන් වහන්සේ අවසන් කළා කෝසල සංයුත්තේ. ඊට පස්සේ අද අපිට පටන් ගන්න තියෙන මාර සංයුත්තේ. ප්‍රමාර සංයුත්තේ පළවෙනි සූත්‍රය නම් කරලා තියෙනවා තපෝ කම්ම සූත්‍රය කියලා. එතන තපෝකම්ම සූත්‍රය එක්තරා අන්දමක ලස්සන සිද්ධියක් හා සම්බන්ධ වෙලා තියෙනවා. බැඳිලා තියෙනවා. දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ ක්‍රමානුවේ ක්‍රමානුකූලව ඒ සමන්ගේ බෝධි සම්භාර පුරලා ඊට පස්සේ දුෂ්කර මේ අභිනිෂ්ක්‍රමණය කරලා ඊට පස්සේ තින් දුෂ්කර ක්‍රියාවකට පෙළඹෙනවා. ඉතින් අපි මේ කතාව අහලා තියෙනවා. ඉතින් අපි ඒ යනවා ඉතින් විවිධ ගුරුවරු හම්බෙන්න යනවා. ආලාර කාලාම හම්බෙන්න යනවා. ඉතින් එතන තියෙන දේ පුරුදු කරනවා. ඒක අතාරිනවා. ඊට පස්සේ සුද්ධ කරාම පුත්ත හම්බෙන්න යනවා. ඒකත් පුරුදු කරනවා. ඒකත් අතාරිනවා. ඊට පස්සේ හැමෝම පිළිගන්න දුෂ්කර ක්‍රියා කරන්න පෙළඹෙනවා. ඉතාම ප්‍රබල දුෂ්කර ක්‍රියා රාශියක් කරනවා. පුදුම විදිහේ තපෝ කර්මයක් කරනවා. ඒ කියන්නේ කයට පුදුම විදිහට වද දෙනවා. කෙලින්ම කෑම ටික ටික ටික ටික අතහැරලා දානවා. ආහාර ගැනීම පොඩ පොඩ අඩු කරලා දානවා. ඊට පස්සේ ඔය හුස්ම ගන්න එක පවා නවත්තන්න හදනවා අපානක දහණය කියලා. ඒවට පවා සමවදින්න එක එක විදිහට උත්සාහන්ත වෙනවා. ඉතින් අන්තිමට දෙවියෝ පවා කියනවා මෙච්චර මේ දැන් පුදුම විදිහට කෘෂ වෙලා මේ ශ්‍රමණ භවත් ගෞතමීන් ඉතින් ඒ නිසා මේ මෙයා දැන් මරණයටපත් වෙලා කියලා ඇතම් වෙලාවට උන්වහන්සේ අදගෙන වටනහම ගිහිල්ලා සුද්ධෝදන රජතුමාට පවා කියලා තියෙනවා. ඒ වගේ ඊටාම හිතා ගන්න බැරි තරම් බොහොම ක්‍රූර මට්ටමේ උදුෂ්කර ක්‍රියාවක් සඳහා එදා උන්වහන්සේ පෙළඹෙනවා. පෙළඹිලා ඉතින් ඒකත් අනුගමනය කළා අන්තිමට ඒක හරියන්නේ නැහැ කියලා අත්හරිනකොට ඊට පස්සේ තමයි ඉතින් පස්වග මහණුන් අතහැරලා දාලා යන්නේ. ඊට පස්සේ තමයි උන්වහන්සේ මැදුම් පිළිවෙතක් අනුගමනය කළා අන්තිමට බෝධියටපත් වෙනවා. නැත්තම් සම්මා සම්බුද්ධත්වයටපත් වෙනවා. සම්මා සම්බුද්ධත්වයටපත් වුණාට පස්සේ දැන් අපි දන්නවා අර පිළිවෙලින් සත් සතිය ගත කරනවා කියලා අපි අහලා තියෙනවානේ. අපි ඔන්නෝකේ එක අවස්ථාවක් තමයි මේ අජපාල නිග්‍රෝධ මූලයේ වැඩ වාසය කරනවා කියන්නේ නේද? අජපාල නුගරුක මුල වාසය කරා කියලා අපි කියන්නේ. ඒතර අජපාල නුගරුක මුල වාසය කරන අවස්ථාවේදී, ඒ කියන්නේ මේ බුදු වෙලා වැඩි වෙලාවක් නැහැ, වැඩි කාලයක් නැහැ. මේ නොබෝ කලකින් බුදු වෙලා තාම කාටවත් බලවත් කියලා නැහැ. ඉතින් මේ නොබෝ කලකින් අජපාල නුගරුක මුල වැඩ වාසය කරද්දී උන්වහන්සේගේ හිතේ විතර්කයක් ඇති වෙනවලු. ඒකත් එක්තරා එක සුන්දර අවස්ථාවක්. දැන් අපි අහලා නැහැ ඒ තරම්ම බුදුරජාන් වහන්සේට විතර්ක ඇති වෙච්ච අවස්ථා. මේ විතර්ක කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි අහලා තියෙන කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක වගේ අපි අහලා තියෙන්නේ. ඒ නිසා බුදුරජාන් වහන්සේට එහෙම විතර්ක පහළ වෙලා නැහැ. හැබැයි ඊට මෙහා බොහොම තමන්ගේම ප්‍රතිපදාව සම්බන්ධයෙන්, තමන් අනුගමනය කරපු මාර්ගය සම්බන්ධයෙන් ඒ ගත කරන ජීවිතය සම්බන්ධයෙන් විවිධ අවස්ථාවවලදී සියුම් විතර්ක පහළ වෙලා තියෙනවා. හැබැයි කිසිසේත් ප්‍රපංච පහළ වෙලා නැහැ. ඒකත් එක්තරා හොඳ කරුණක්. කිසිසේත්ම ප්‍රපංච උන්වහන්සේට නැහැ. නිප්පංචා තථාගතා කිසිසේත්ම තථාගතයන් වහන්සේලාට රහතන් වහන්සේලාට ප්‍රපංච නැහැ. හැබැයි විතර්ක විටින් විට පහළ වෙලා තියෙනවා. දැන් මේ අවස්ථාවේදී උන්වහන්සේට විතර්කයක් පහළ වෙනවා කියලා කියනවා. එතකොට මේ පහළ වෙච්ච පරිවිතර්කය මෙන්න මේ විදිහට මේ සූත්‍රයේ තපෝකම්ම සූත්‍රයේ සඳහන් වෙනවා. මුත්තෝ වත්තම්හි තාය දුක්කර කාරිකාය. සාදු මුත්තෝ වත්තම්හි තාය අනත්ත සංහිතාය දුක්කර කාරිකාය. එතකොට මුන්නහන්සට මතක් වෙනවා තමන් කොයිතරම්නම් කාලයක් තිස්සේ අවුරුදු 6ක් තිස්සේ අර දුෂ්කර ක්‍රියාවක් කරාද. ඒකම සුළුවෙන් මතක් කරේ කොයිතරම්නම් අමාරු දුෂ්කර වතක් පිරුවද. ඉතින් ඒවා ගැන විස්තර එහෙම තවත් සූත්‍රවලදී සඳහන් වෙනවා. අපි ඒවා ගැන දිගට කතා කරන්න අවශ්‍ය නැහැ. නමුත් ඉතින් උන්වහන්සේට මතක් කරනවා මේ අවුරුදු 6ක් තිස්සේ මම පුදුම විදිහේ දුෂ්කර ක්‍රියාවක් කරා. මුත්තෝ වත්තම්මි තාය දුක්කරකාරිකා. දැන් හැබැයි මම ඒක මිදුණා. මේ දුෂ්කර ක්‍රියාවෙන් මම මිදුණා. සාදු මුත්තෝ වත්තම්මි. ඒක ඊටාම යහපත් දෙයක් මම කළේ. තාය අනත්ත සංහිතාය දුක්කරකාරිකාය. ඉතින් මේක ඇවිල්ලා අනත්ත සංහිතයි. මේ දුෂ්කර ක්‍රියාව කියන එක අනත්ත සංහිතයි. අපි කියන ඔය අත්ත කෙල මතාන යෝගය කියන එක අනත්ත සංහිතයි. ඒක මම කළාම බැලුවා. නැතුව නිකන් උඩින් පල්ලෙන් කරා නෙවෙයි කරන්න යන්න තියෙන උපරිමෙන්ම මම කරා. හැබැයි කළා මට තේරුණා මේක අනර්ථ සංහිතයි. මේකෙන් ප්‍රයෝජනයක් නැහැ. මේක නෙමෙයි සම්මා සම්බෝධියට මාර්ගය. කියලා තේරුම් අරගෙන මම ඒක අත්හැරලා දැම්මා. සාදු තිතෝ සතෝ බෝධින් සම්මජ්ජ සමජ්ජ ගන්ති. දැන් මම ඊටාම යහපත්ව දැන් ඉන්නවා දැන් තැම්පත් වෙලා සතෝ සතිමත්ත බෝධින් සමජ්ජහන්ති මනවින් සත්‍යාබෝධය ලැබලා දැන් උන්වහන්සේ එක්තරා අන්දමක සැනසිලිදායක හුස්මක් හෙලනවා මේ මෙච්චර මං දුෂ්කර ක්‍රියාවක් කරා අවුරුදු 6ක් තිස්සේ මේක අනර්ථ සංහිතයි මේක අවැඩ පිණසයි හේතු වෙන්නේ අර්ථයක් පිණස හේතු වෙන්නේ නැහැ ඒක මම කළාම අත්හැරලා දැම්මා ඊට පස්සේ දැන් මම නිවරදිව මෙන්න මෙහෙම සත්‍යාවබෝධයක් කළා සතිමත්ත දැන් සැනසෙල්ලෙන් වාසය කරනවා. කියලා අර තමන් ලැබපු සම්මා සම්බෝධිය පිළිබඳව අස්ස සිල්ලක් ඒ අතහැරපු දුෂ්කර ක්‍රියාව පිළිබඳව නිකම් පසුවිපරමක් කිරීමේ එක්තරා අන්දම පරිවිතර්කයක් දැන් හිතේ පහළ වුණාලු. දැන් මේකේ ලස්සනම වැඩේ ඒක නෙමෙයි. මේක දිහා බලන් ඉන්නවා මායя. එතකොට හැමතිස්සෙම නිකන් අර මාර දිව්‍ය පුත්‍රයා බුදුහාඳුරු දිහා නිකන් ඇහැ ගහගෙන ඉඳපුවා පේන තියෙනවා. කොයි වෙලාවෙද බුදුරජාන් වහන්සේගේ හිත වැරදි පැත්තකට යන්නේ. කොයි වෙලාවෙද හිතේ අනවශ්‍ය විතරකයක් පහළ වෙන්නේ. කියන්නේ නිකන් බලාගෙන වගේ ඉන්නේ. ඉතින් අනවශ්‍ය විතරකයක් නැතිව තමන්ගේ ප්‍රතිපදාව ගැනත් නිකන් පසුවිපරමක් කරන විතරකයක් පහළ වුණත් ඒකත් දැන් මේ මාර්ගය ඇවිල්ලා වෙන අතකින් අර්ථ දක්වලා බුදුරජාන් වහන්සේ දැන් ආයේ වැරදි පාරකට දාන්න පොළඹවන්න හදන්නේ. දැන් මාර්ගදේව පුත්‍රය ඇවිල්ලා මෙහෙම ඊට පස්සේ කියනවා. ඒක ඊළඟ ගාථා විදිහට මේ සූත්‍රයේ සඳහන් වෙනවා. තපෝ අපක්කම්ම යේන න සුද්ධන්ති මානවා. අසුද්ධෝ මඤ්ඤසි සුද්ධෝ සුද්ධි මග්ග පරද්ධෝති. තපෝ අපක්කම්ම යේන න සුද්ධන්ති මානවා අසුද්ධෝ මඤ්ඤසි සුද්ධෝ සුද්ධි මග්ග පරද්ධෝති. මෙයා කියනවා මේ ඔබ වහන්සේ මේ නොකල යුතු දෙයක් කළා නැත්නම් වැරදි මාර්ගයක් අනුගමනය කළා දැන් මේ සුද්ධියටපත් වුණා කියලා හිතාගෙන ඉන්නවා අර කරන්න තිබුණේ යන්න තිබුණේ අර මාර්ගේ ඒකයි අතල් දැම්මා ඒ කියන්නේ දැන් මෙතුමා ඇවිල්ලා අර දුෂ්කර ක්‍රියාවට නිකන් පෙළඹවීමක් ඇති කරන්න හදනවා නේද ඒ කියන්නේ දැන් අපි දන්නවා මායя සාමාන්‍යයෙන් පොළඹවන්නේ දුෂ්කර ක්‍රියාවකට නෙමෙයිලු මායя සාමාන්‍යයෙන් පොළඹවන්නේ පුළුවන් තරම් මේ කාමයන්ට කාමයන්ම ඇසුරු කරන්න කාමයන් ගැනම හිතන්න කාමසිතුවිලිම පවත්වන්න පුළුවන් තරම් රසන රූප බලන්න, පුළුවන් තරම් සද්ධාහන, පුළුවන් තරම් ගඳසෝඳ විඳින්න, පුළුවන් තරම් රස විඳින්න, පුළුවන් තරම් ස්පර්ශ විඳින්න, පුළුවන් තරම් කල්පනා කරන්න. ඒක තමයි මායාවේ ලෝකය කියන්නේ. මේ පංචකාම ලෝකය තනිකරම මායාවේ වශයක් වශයෙන් තමයි පෙන්වන්නේ. මේ පංචකාමයන්හි ඇලිලා, ගැලිලා ඒවා ගැනම කල්පනා කරගෙන අපේ මනස ඉන්නවා නම් ඉතින් අපි ඉන්නේ තනිකරම මේ මායාව වශයේ තමයි. එහෙම ඉන්නවනම් මායාවේ හරි කැමතියි. ඒ නිසා හරි කවුරු හරි කෙනෙක් නිකන් ඒක අත්හැරලා දාලා දුෂ්කර ක්‍රියාවක් කරනවා කියන එකත් මාරය අනුමත කරන්නේ නැහැ. නමුත් මෙතෙන්දී දැන් මෙයාට ඕනේ කොහොම හරි ආයෙත් අර වැරදි පැත්තට දාන්න. ඒ නිසා මෙතෙන්දී මාරය කියන්නේ අර සාමාන්‍ය රටාවට වඩා වෙනත් පැත්තක්. මෙතෙන්ද කියනවා ආර මේ අනුගමනය කරන මාර්ගය හරි දුෂ්කර ක්‍රියාව හරි ඒක තමයි යන්න තිබිච්ච මාර්ගය. ඒකයි මේ කෙලින්ම සුද්ධියටපත් වෙන්නේ මිනිස්සේ ඒ පාර අනුගමනය කළොත් දැන් මේ වෙන ඒක අනුගමනය කරන්න නැතුව වෙන එකක් අනුගමනය කළා සුද්ධියකටපත් උනා කියලා හිතාගෙන ඉන්නවා මඤ්ඤණා ගන්නවා එහෙනම් මේ බුදුහාමුදුරන් පොඩි මේ නිකන් කොලොප්පමක් තමයි කරන්නේ වැඩේ වරද්දගෙන දැන් හරි ගියා කියලා හිතන් ඉන්නවා කියලා තමයි මේ මාර්යා කියන්නේ දැන් ඊට පස්සේ ඉතින් දැන් බුදුරජාණන් වහන්සේ බලනවා මේ කවුද මේ ඇවිල්ලා ඉන්නේ කියලා. අඳුර ගන්නවා මේ ඇවිල්ලා ඉන්නේ මාරදේවිය පුත්‍රයා කියලා. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එයාට පිළිතුරු දෙනවා. පිළිතුරු ගාතාව තමයි ඊට පස්සේ අපිට ටිකක් විග්‍රහ කරන්න වටින්නේ. අනත්ත් සංහිතං යත්වා යං කිංචි අමරං තපං සබ්බං නත්තා වහං හෝති පියාරිත්තංව ධම්මාති. පියාරිත්තංව ධම්මති. ඉතින් මේකේ අදහස වෙන්නේ අනත්ත් සංහිතං යත්වා යං කිංචි අමරං තපං. දැන් මේ සාමාන්‍ය මිනිස්සු හිතාගෙන ඉන්න මේ අමරණීයත්වයකට පත් වෙනවා කියලා උපකල්පනය කරන ඒ දුෂ්කර ක්‍රියාව ඒක අනත්ත් සංහිතයි. මේක අර්ථය පිණිස හේතු වෙන්නේ මේක අනර්ථය පිණිස හේතු වෙන්නේ. අනත්ත් සංහිතා ඤත්වා. මම මේක දැනගත්තා. ඒක අනත්ත් සංහිතයි කියලා මම තේරුම් ගත්තා. හැබැයි කට්ටිය හිතාගෙන නම් ඉන්නේ ඒක අමර පිණිස නැත්තම් අමෘතය පිණිස නිවන පිණිස හේතු වෙනවා කියලා තමයි කට්ටිය හිතාගෙන නම් ඉන්නේ. හැබැයි මම තේරුම් ගත්තා මේක එහෙම එකක් නෑ කියලා. සබ්බං නත්තා වහං හෝති. ඉතින් ඒකේ අර්ථයක් නෑ කියලා මම හොඳටම තේරුම් ගත්තා. පියා රිත්තංව ධම්මති. දැන් මේක දෙන්නේ මේ උපමාවක්. දැන් හිතන්නලු මේ දැන් ඔය මා කරේ නැවක් එහෙම කැඩිලා ඒක ගහගෙන ඇවිල්ලා තියෙනවා නිකන් කාන්තාර ප්‍රදේශයකට. දැන් කාන්තාර ප්‍රදේශේ නිකන් අබලන් වෙච්ච කැඩිලා බිඳිලා ගිය නිකන් නැවේ රොඩු ටිකක් තියෙන්නේ. නිකන් එක තැනක ඔන්න කෑල්ලක් තියෙනවා තව තැනක තව කෑල්ලක් තියෙනවා නිකන් අර පරණ දිර්ලා ගිය නැවක් දැන් මේ කාන්තාර ප්‍රදේශයකට ගහගෙන ඇවිල්ලා ඒක නිකන් අත්හැරලා දාලා ඔහේ නිකන් තියෙනවා. ඉතින් කවුරු හරි හිතුවොත් ඒක පාවිච්චි කළා මට ආයේ මේක යන්න පුළුවන් මූදට යන්න පුළුවන් මේකෙන් මාළු අල්ලන්න හරි වෙන දේශ මේ දේශාන්තර තරණය කරන්න හරි කියලා ඒක පදවගෙන යන්න හදනවා නම් කිසිම තේරුමක් නැහැ. ඒක තමයි බුදුහාමුදුරුවෝ මෙතන දෙන උපමාව. එතන හිතලා බැලුවාම දැන් කාන්තාරයකට නැවක් එනවා කියන එක වෙන නැති දෙයක් නේද? මේ උපමාවේ තියෙනවා එක්තරා අන්දමක විවිධ පැති වලින් අපිට හිතන්න කෙසේ නමුත් ඒ කියන්නේ මොකක් හෝ හේතුකට හුලඟින් ගහගෙන ඇවිල්ලා හරියේ ඉස්සර කාලේ ඒ කාන්තාර ප්‍රදේශයේ වතුර තිබිලා හරි පස්සේ හිඳිලා ගිහිල්ලා හරි මාක් හරි හේතුවකට ඒ ගිය නැවක් කැඩිලා බිඳිලා දිරලා ගිහිල්ලා ඒකේ යම්සේ මේ ඉතිරි වෙච්ච සුම්බුන් ටිකක් ඒ ප්‍රදේශයේ තියෙනවා. මේක දහිනව යම්සේ මිනිසෙක්. දැක්කම එයා හිතනවා මේක පදවගෙන යන්න පුළුවන් කියලා. ඉතින් තේරෙන්නේ බැලුව බැලුමට තේරෙනවා මේක කිසිම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මොකද වතුර ඇත්තෙත් නැහැ. නැවක් ඇත්තෙත් නැහැ. තියෙන්නේ කාන්තාර ප්‍රදේශයක්. නැවත් කැඩලා බිඳලා ගිහිල්ලා නිකන් මේ හුදු රොඩු ටිකක් විතරයි තියෙන්නේ. ඉතින් යම්සේ කෙනෙක් කල්පනා කරනවා නම් මේ හුදු රොඩු ටික පාවිච්චි කරලා වතුරක් නැති මේ කාන්තාරේ මට නැවක් පදවන් යන්න පුළුවන් කියලා. ඉතින් ඒකෙන් අර හැඟ වෙනවා කොයිතරම්නම් අර්ථ ශූන්‍යයිද කියලා. කියන්නේ දැන් මෙතන මේ බුදුහාඳුර පෙන්වන්නේ ඒ දුෂ්කර ක්‍රියාව කියන එක කොයිතරම්නම් අර්ථ ශූන්‍යයිද. ඉතින් අපිට හැඟෙනවා සාමාන්‍යයෙන් මේ දුෂ්කර ක්‍රියාව සම්බන්ධයෙන් නිකන් මේක අර අපේ නිකන් හිතවල තියෙන එක්තරාන්දරම ආකල්පයක්. ඔය අහලා තියෙනවද දන්නේ නැහැ මේ ලස්සන සූත්‍රයක් එනවා. ඒකේ අදහස තමයි මේ අපේ හිත කොහොමද දේවල් වලට ලකුණු දෙන්නේ. හිතන්න දැන් යම්ස කෙනෙක් හොඳට රූපයෙන් සැදී පැහැදී හරි ලස්සනට අඳිනවා පළඳිනවා. ඉතින් එයා බොහොම මේ පේන විදිහට අනිත් අයගේ හිත යන විදිහට ගැළපෙන විදිහට අඳිනවා පළඳිනවා. ඉතින් ඒක ලකුණු දෙනවා අපේ හිත. එහෙමත් නැත්නම් අපි යෝක ටිකක් Brahmacharya පැත්තට එහෙම ගත්තොත් ඉතින් තවත් කෙනෙක් පිටු භික්ෂුන් වහන්සේ කෙනෙක් කියලා ඉතින් බොහොම හිමීට ගමන් කරනවා හරි ශාන්ත දාන්ත කටයුතු කරනවා ඊළඟට අඳින්න මේ සිවුරු පරවන්නේ හරිම විනීතව හැසිරීම හරි විනීතයි, කතා බහ බොහොම විනීතයි. ඉතින් ඒක දිහා බැලුවාම ඉතින් හරි ප්‍රසන්නයි. නේද? ඒ හැසිරීම දිහා බැලුවාම හරි ප්‍රසන්නයි. ඉතින් අපේ හිත බොහොම පහසෙන් ලකුණු දෙනවා. ආ මේ සානස අනිවාර්යයෙන්ම මාක් හරි අධිකමයකටපත් වෙලා තියෙනවානේ. මේ විදිහටයි කතා කරන්නේ. බොහොම ප්‍රියමනාප වචනමයි කතා කරන්නේ. ප්‍රියමනාප විදිහටමයි කටයුතු කරන්නේ. හැසිරෙන්නේ ගමන බිමන ඒ කතා කිරීම ඒ සියල්ලම නිකන් අර රහතන් වහන්සේ කෙනෙක් වගේමයි. කියලා අර බාහිර පෙනුමට රූප ප්‍රමාණයට දැන් තන දෙනවා. ප්‍රමාණ සූත්‍රයෙන් රූප ප්‍රමාණය කියලා මේකටසට කියනවා අර පේන්න තියෙන හැඩහුරු කම් වලට පිටත ලීලාවට ඒ ඔපේට තන දෙන ගතිය අපේ හිතවල තියෙනවා. ඉතින් ඒකට තන දීලා එයා පස්සේ යනවා එයා රහතන් වහන්සේ කෙනෙක් කියලා හිතා ගන්නවා. ඒ එක පැත්තක්. අනිත් එක තමයි ගෝස ප්‍රමාණය කියලා කියන්නේ. ඒ කියන්නේ එයා පිළිබඳ එක්තරාන්නම කීර්ති ഘോഷාවක් තියෙනවා. එයා මෙන්න මේ මේ තැන්වල මේ මේ විදිහට කටයුතු කරලා තියෙනවා මේ මේ වැඩ කරලා තියෙනවා මෙච්චර බණ කියලා තියෙනවා මේ තරම් ගෝල බාල පිරිසක් ඉන්නවා මේ වගේ රාජකීයයන්ගේ අපි කියමු කීර්තියට ප්‍රශංසාවට බඳුන් වෙලා තියෙනවා ඉතින් අර මිනිස්සු හොයාගෙන එනවා හරිම කීර්තිමත් හරිම ഘോഷාවක් තියෙනවා ඉතින් අර ඒ වගේ එයා පිළිබඳ පැතිරිච්ච පුදුම කීර්තියක් පේන්න තියෙනවා ඒ නිසා ඒකටත් තැන දීලා අපි ආව අනුගමනය කරන්න, එයාව ලුහු බඳින්න, එයාගෙන් යමක් අහගන්න පෙළඹෙන ගතියක් තියෙනවා. ඒක අපි දෙවනුවට තැන දෙන්නේ ඔන්න කීර්ති ഘോഷාවට. ഘോഷක් ප්‍රමාණය කියලා කියනවා. ඊට පස්සේ තමයි ඇත්තටම අපි අද කතා කරන මාතෘකාවට එන්නේ. ඒකට කියනවා මේ ඔය දුෂ්කර ක්‍රියා කරන ආකාරය. ලෝකප් ප්‍රතිපදා කියලා කියනවා. ලෝකප්පමාන කියලා කියනවා. ඒ කියන්නේ රූක්ෂ ප්‍රතිපදාවක් කවුරු හරි අනුගමනය කරනවා. එයා වැඩි අපිට දානෙ ගන්නෙත් හරි අඩුවෙන් පෙරවන්නේත් ඊටාම රූක්ෂ සිරුරක් කොහෙන් හරි අතලා දාපු අපි දෝ පාංශුකූල සිරුරක් පෙරවන්නේ යන්නේ දිගටම ගමේ බින්දපාතේ කවදාවත් ගෙනාපු දානයක් ගන්නෙ නෑ ඊළඟට අපි තුොන්න නිදාගන්නෙත් නෑ නේද එහෙම තියනානේ එක එක එක කාලෙට ඉතින් හැදෙන්න පුළුවන් ඒකේ જાති ඒවා ඉතින් එතකොට අර ඒ රූක්ෂ ප්‍රතිපදාවකට යම් කිසි කෙනෙක් නැඹුරු වෙලා ඒ රූක්ෂ ප්‍රතිපදාව අනුගමනය කරන්න පෙළඹලා ඉන්නවා ඉතින් ඒකට සෑහෙන පිරිසක් ලකුණු දෙනවා උන්වහන්සේනම් ඔය අනිත් අය වගේ නෙමෙයි. ගමනක් බිමනක් වැඩි මේ යන්නේ නැහැ. තනිකරම පුදුමාකාර විදිහට ප්‍රතිපදාවෙමයි ඉන්නේ. බින්දපාතෙමයි යන්නේ. එක වේලයි වළඳන්නේ. පාංශුකූලව සිවුරයි දරන්නේ. පේන්නේ නැද්ද මේ මුළු කයම නිකන් වැහැරලා ගිහිල්ලා තියෙන්නේ. නහර වැල් මතු වෙලා තියෙන්නේ. කියලා අර ඒ රූක්ෂ ප්‍රතිපදාව දකින්න කෙනෙක්ගේ හිත පුදුම විදිහට ඒක ලකුණු දෙන්න පොළඹෙනවා. නේද? අපේ හිතවල තියෙනවා එහෙම නිකන් අර රූක්ෂ ප්‍රතිපදාවකට හරිම අමාරුවෙන් ඒ වත පුරනවා දැක්කහම දුෂ්කර වත පුරනවා දැක්කහම ඉතින් අපේ හිතේ ගැම්මක් ඇති වෙනවා. මුන්නාන්සරන් අනිත් අය වගේ නෙමෙයි පංචකාමයෙන් ඔස්සේ යන්නේ නැහැ. අනිකුත් නරක දේවල් කිසිසේත්ම කරන්නේ නැහැ. පුදුමාකාර වීර්යයක් දරනවා. ඒක ඉතින් අපේ හිත ඒ පෙළඹෙනවා ඒ රෝක්ෂ ප්‍රතිපදාව ලකුණු දෙන්න. ලෝක ප්‍රමාණය කියලා කියනවා. ඊට පස්සේ තමයි බුදුහාඳුරෝ හරියට පෙන්වන්නේ ධම්මප්පමාන කියලා. නේද? ඉතින් ධර්මයට තන දීලා ධර්මය අනුගමනය කරන ධර්මය මොකද්ද කියලා තේරුම් අරගෙන මේ ප්‍රතිපදාවට ලකුණු දෙන ගතියක් ඉතින් අපිට තේරෙන්නේ නැහැ. ඒක අඳුර ගන්නවත් අපිට තේරෙන්නේ නැහැ. මොකද අපි තාම පුදංජනයිනේ. පුදංජන මිනිස්සෙක් ඒ ධර්මයක නියැලෙන ආධ්‍යාත්මික ගමනක යෙදෙන කෙනෙක් දිහා බලලා කොහොමද ඇගීමක් කරන්නේ? නේද? ඒක කරන්න හරි අමාරුයි. මේ අගයන්න අගයන්න ඉදිරිපත් වෙන තැනත්තා මේ කාමභෝගී ගිහියෙක්. කාමභෝගීව කටයුතු කරන කෙනෙක්. ඉතින් යාට අර ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරන කෙනා කෙරෙහි අග යන්න තරම් හැකියාවක් නැහැ. එයාට එච්චර ගැඹුරක් එච්චර අවබෝධයක් නැහැ. එයා ඔය එක්කෝ පේන විදිහට තමයි අග යන්නේ. අරයා අර ආධ්‍යාත්මික ජීවිතේ නැඹුරු වෙච්ච කෙනා බොහොම හොඳට ලස්සනට ශාන්තව දාන්තව හැසිරෙන බොහොම ප්‍රණීත වචන කතා කරන පිළිවෙලට සිවුර පොරවන ඒ විදිහට හැසිරෙන කෙනෙක් දැක්කත් උන රූප ප්‍රමාණයට තැන දෙනවා. ඉතින් තමයි අපි යන්න පෙළඹෙන්නේ. ඉතින් ලස්සනයි නේද? හැමතිස්සෙම කොඩි දාලා හෙළ වෙනවා. ඉතින් හාමුදුරුවෝ හරි පිළිවෙලට යනවා. කොඩි යටින් යන්නේ. පිළිවෙලට කතා කරන්නේ, පිළිවෙලට ගාථා කියන්නේ, මල් පූජා කරගෙන ඉතින් පුදුම විදිහ හරිම ලස්සනයි. ඒකට ඇදිලා යනවා පුදුම විදිහට. අනිත් එක තමයි අර කීර්තියට. ඉතින් සෑහෙන දේ රටේම ප්‍රසිද්ධ ආඳුරු කෙනෙක් කියලා ඔන්න ප්‍රසිද්ධියට ඇදලා යනවා. අපි එතනට තමයි ඊට පස්සේ අපිත් යන්නේ. ඉතින් නම ගිය තැන තමයි ඊට පස්සේ අපිත් මේ හොඳයි කියලා හරි කියලා නිවැරදි කියලා පිළිපදින්න. එහෙමත් නැත්නම් ඔය දැන් කියපු අවස්ථාව ලූක ප්‍රමාණය. දුෂ්කර වතක් පුරනවා. ඒ වතක් පුරන එතනට ගිහිල්ලා අපි හිතනවා මුන්නහන්සේන අනිත් අය වගේ නේ පුදුමාකාර දුෂ්කර ක්‍රියාවක් කරන්නේ. පුදුම විදිහට ඉතින් මේ වගේ හරිම රළු ප්‍රතිපදාවක් අනුගමනය කරන අනිවාර්යයෙන්ම රහත් වෙලා ඉන්න ඕනේ මෙහෙම කරන්නම් කියලා ඉතින් අපි එතනට දැන දෙනවා. ඉතින් යම්සි කෙනෙක් ඒ එකක්වත් නැතුව මේ ධර්මයට තන දෙලා ධර්මානුකූලව කටයුතු කිරීමක් කියන එකක් හොයාගන්නත් ලේසිත් නැහැ. ඒ නිසා ඒකට අපි ඒකට අගය කරන තරම් අපිට නුවණක් ඇත්තෙත් නැහැ. ඒ වගේ හරි ලස්සනට ඒ ප්‍රමාණ සූත්‍රයේදී බුදුහාඳුර එක්තරා මට්ටමක මේ අවබෝධයක් අපිට ඇති කරනවා කොහොමද අපේ හිත පෙළඹෙන්නේ මේ නොදැනුවත්කමට අපේ තියෙන අර නිකන් අගතිගාමී බවට නතු වෙලා අපි කොහොමද දේවල් අගය කරන්න කියන එක සම්බන්ධයෙන්. දැන් මෙතෙන්දෙත් දැන් කවුද මාරදිවිය පුත්‍රයාත් හරියට අර ලෝක ප්‍රමාණය තමයි අගය කරලා කතා කරන්නේ. මොකද සම්පූර්ණයෙන්ම දැන් බුදුන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ වශයෙන් අවුරුදු 6ක් තිස්සේ හිතා ගන්න බැරි තරම් දුෂ්කර ක්‍රියාවක් කර කර හිටියා. පස්සේ තේරුම් අරගත්ත ඒක මේ වැරදි කියලා අර්ථ ශූන්‍යයි කියලා ඒක අත්හැරියා. අතහැරලා තමයි මේ අන්තිමට මධ්‍යම ප්‍රතිපදාවකින් සම්මා සම්බෝධියටපත් උනේ. ඊට පස්සේ තමයි උන්වහන්සේ පසුවර ප්‍රමක් කරලා කල්පනා කරන්නේ මේ යන්තම් මම ගැලවුණා අනර්ථ වූ දෙයක් අත්හැරලා දැම්මා දැන් මම සැනසille මේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා සැනසෙලි සුසුමක් හෙලන්නේ. හැබැයි දැන් මාරය ඇවිල්ලා ඔක ආයෙත් අනිත් පැත්ත කන පිට ගහන්න කතාවක් තමයි කරන්නේ. අර යන්න තිබිච්ච අමරණීයත්වයට පත් කරන දුෂ්කර ක්‍රියාව ඒ වත අතහැරලා බුදුමා මේ වෙන පාරක් අනුගමනය කළා. දැන් හිතන් ඉන්නවා සුද්ධියටපත් වුණා කියලා. සිද්දසනායි බුදුහාමුදුර තේරුම් ගන්න මේ මනුස්සයා මේ මාරයා. ඒක තමයි උත්තර දෙන්නේ. අනත්ත සංහිතං ඤත්තා යංකින්ච අමරං තපං සබ්බං නත්තාවහං හෝති පියාරිත්තංව ධම්මති. ඉතින් එතකොට මම තේරුම් ගත්තා මේක කිසිම තේරුමක් නැති කතාවක් කියලා, තේරුමක් නැති වැඩක් කියලා, වැරදි ප්‍රතිපදාවක් කියලා. ඉතින් ඒක මම අත්හැරියා මොකද මම දන්නවා මේ මේ කාන්තාරයක තියෙන සුම්බුන් ගොඩක් මට නැවක් කියලා හිතාගෙන පදවගෙන යන්න බෑ. ඒක කිසිම තේරුමක් නැති කතාවක්. මේක වතුර ඇත්තෙත් නෑ, මේක නැවක් ඇත්තෙත් නෑ, මෙතන තියෙන සුම්බුන් ගොඩක් විතරයි. ඊට පස්සේ ප්‍රතිපදාව ගැන ඊළඟට ඇත්තටම ඇති කරන්නේ අවබෝධයක්. සීලං සමාධින් පඤ්ඤංච මග්ගං බෝධාය භාවයන්. පත්තෝස්මි පරමං සුද්ධින් නිහතෝ ත්වමසි අන්තකාති. තර උන්වහන්සේ අනුගමනය කරපු මාර්ගය පිළිබඳව කෙටියෙන් ඉතින් මෙතන සඳහනක් එන්නේ සීලං සමාධින් පඤ්ඤංච. සීල සමාධි ප්‍රඥා මාර්ගය අනුගමනය කළා. මග්ගං බෝධාය භාවයන්. මෙන්න මේ බෝධියට මමපත් වුණා. මේක තමයි මම අනුගමනය කරපු මාර්ගය. පත්තෝස්මි පරමං සුද්ධින්. මමපත් වුණා පරම ශාන්ත වූ ශ්‍රේෂ්ඨ වූ සුද්ධියකට, පිරිසුදු භාවයකට. නිහතෝ ත්වමසි අන්තකාති. අන්තකය උඹ ඉවරයි. මේ මාර්ගයට මාර්ගයට කියනවා අන්තකය මම උඹ අඳුරගත්තා. උඹ පරාද වුණා. ඉතින් මෙතන අපිට ගන්න පුළුවන් තව ටිකක් ඉතින් ගැඹුරකින් විස්තර කරන්න. ම්ම් දැන් ඇත්තටම අපි සීලයක් අනුගමනය කරද්දී වුණත් ඇත්තටම ඔය සීලබ්‍රත පැත්තට යන්න පුළුවන්. නේද? දැන් ඉතින් හොක් වෙලාවට අපි සීලයක් රකින්න පෙළඹෙන්නේ අපේ ඒවා හික්මව ගන්න, කය වචනේ තව ටිකක් හික්මව ගන්න. හැබැයි ඇතම් කෙනෙක් කාලයකට පෙළඹෙන්න පුළුවන් මේක නිකන් වැරදි විදිහට අනුගමනය කරන්න දැන් තදට ගන්න, දරණලු විදිහට ගන්න පෙළඹෙන්න පුළුවන්. මේක අපි තුල තියෙන අර ඒ දුෂ්කර ක්‍රියාවකට තියෙන ඇල්මත් එක්ක ආපු රටාවක්. ඒ නිසා හුඟක් වෙලාවට ඇතම් කෙනෙක්ට මේ තමන් රකින්න සීලය සම්බන්ධයෙන් විවිධ සැක මතුවෙන්න පුළුවන්. සතෙක් පෙරුවේ නැතුව මැරුවාද කියලා සැක නැවත නැවත හිතට එන්න පුළුවන්. විතර්ක එන්න පුළුවන්. හොරකමක් උනේ නැහැ. හැබැයි හොරකමක් උනාද කියලා හිත නේද? එහෙම හිතේ විතර්ක මතුවෙන්න පුළුවන්. ඊට පස්සේ කිසිසේත්ම කාමමිත්‍යාචාරයක් උනේ නැහැ. අපි තුමු දැන් මික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ පැත්තෙන් නම් අපි තුමු කිසිම සිසේත සංඝාදිසයක් උනේ නැහැ. හැබැයි හිත කියනවා අර උනාද දන්නේ නැහැ, උනාද දන්නේ නැහැ. එහෙනම් Tamanda වද දෙන ගතියක්, හිතට සිතුවිලි එන ගතියක්, විතරක එන ගතියක්, භාවනා කරන්න ගියත් ඒවම හිතට නැවත නැවත මතුවෙන ගතියක්. අර සීලය නිකන් ඕන්ට වඩා දරදඬු විදිහට අරගෙන, වැරදි විදිහට අරගෙන ඒක හරියට මැද්දෙන් නිවැරදිව දැනගන්න නොහැකියාව නිසා අපිට අන්තගාමී වෙන්න ඉඩ තියෙනවා. ඒක කිසිසේත්ම සමානලාට මුසාවක් නොවෙච්ච දෙයක්. අපි මුසාවක් කියලා හිතාගෙන හිතට වද දෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ අපිට පංචශීල් පැත්තෙන් වෙන්න පුළුවන්, අටශීල් පැත්තෙන් වෙන්න පුළුවන්. දැන් හුඟක් දෙනෙක් ඔය අහනවා මේ භාවනා වැඩසටහන් වලදී එහෙම අය මොකද්ද විකාල භෝජනය ගැන. අනිවාර්යෙන් ප්‍රශ්නයක් තියෙනවම තමයි. <laughs> ඒ නිසා ඒ විකාල භෝජනය ගැන සියුම් දේවල් මේ මේක කොයි වෙලාවෙන් පස්සේද ගන්න පුළුවන් උදේ කීයෙන් පස්සේද දවල් කීයෙන් පස්සේද මොනවද මේකට අඩංගු වළංගු කියලා ගාත් දේවල් ඉතින් අහනවා මොකද අපේ හිත පෙළඹෙනවා මේක නිකන් අකුරටම කරන්න කමක් නැහැ ඉතින් නමුත් අර ඒකේ එක්තරා අන්දමක අන්තයකට යාමක් එක්තරා අන්දමක නිකන් ඕන්ට වඩා තදින් ග්‍රහණය කිරීමක් වෙන්න පුළුවන්. දැන් සීලබ්බත පරාමාස කියන එක ඉතින් අපි අහලා ඇති. ඉතින් එතනදී හුඟක් වෙලාවට මේ හරි දේ වුණත් අපි පරාමර්ශණය කරනවා. මාර්ගය හරි වෙන්න පුළුවන් අපේ සීලය නිවැරදි වෙන්න පුළුවන්. හැබැයි ඒක පරාමර්ශණය කිරීමක්. ඕන්ට වඩා දැඩිව ග්‍රහණය කරන්න ගියොත් ඒකෙන් වෙහසක් එන්නේ. ඉතින් ඒක හා සම්බන්ධව සරල ලස්සන සිද්ධියක් වාර්තා වෙනවා. මේ එක්තරා අවස්ථාවකදී මේ බුදුරජාන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහන ප්‍රශ්නයක්. ආනන්ද මේ සියලුම සීලබ්‍රතයන් මේ වැරදිද? කියලා ප්‍රශ්න තමයි අහන්නේ. ආනන්ද මේ සියලුම සීලබ්‍රතයන් වැරදිද? මොකද හිතෙන්නේ? මොකක් කියවයි කියලා හිතෙන්නේ? ආනන්ද ස්වාමීන් වහන්සේ කියන මේකට එහෙම ඒකාන්ත පිළිතුරක් දෙන්න බෑ කියලා. හරි වැරදි කියලා නිකන් ඒකාන්ත පිළිතුරක් ඔව් නැත කියලා ඒකාන්ත පිළිතුරක් දෙන්න බෑ කියනවා. එහෙනම් ආනන්ද මොකද්ද පිළිතුර? එහෙනම් අන්න දැන් බුදුරජාණන් වහන්සේ අනිත් පැත්තට ඇහුවාම ආනන්ද සායනන්ද කියන යම්කිසි සීලව්‍රතයක් සමාදන් වෙලා කටයුතු කරද්දී තමන්ගේ හිතේ තමන්ගේ හිතේ කුසල පැත්ත වැඩෙනවා නම් කියන්නේ කුසල පැත්ත අලෝභ අදෝස අමෝහ ඒ කුසල පැත්ත වැඩෙනවා නම් අකුසල පැත්ත පිරිනවනවා නම් අන්න ඒ සීලව්‍රතය වැඩුවට කමක් නැහැ කියනවා ඒ වගේමයි යම් සීලබ්‍රතය සමාදන්ලා කටයුතු කරද්දී තමන්ගේ කුසල පැත්ත පිරිනවනවා. يعني අලෝභ, අදෝස, අමෝහ පිරිනවනවා නම් ඒ වෙනුවට ලෝභ, දෝස, මෝහ වැඩෙනවා නම් ඒ කියන්නේ ඒක අනුගමනය නොකළ යුතු සීලබ්‍රතයක්. ඒ මත තමයි එනම් අපි තීරණය කරන්න තියෙන්නේ. යම් හෝ සීලබ්‍රතයක් නිවැරදි සීලබ්‍රතයක්ද මට වැඩ පිණිස අර්ථය පිණිස හේතු වෙන සීලබ්‍රතයක්ද එහෙම නැත්නම් අවැඩ පිණිස හේතු වෙන සීලබ්‍රතයක්ද කියලා. ඒ නිසා අපි කෙනෙකුට හිතන්න පුළුවන් මේ මලක් පහක් පූජා කරන එක නැත්තම් බුද්ධ පූජාවක් තියෙන එක ඒක පව වැඩක් නෑ කියලා. සමහර කෙනෙක් එච්චරට යනවා නිකන් අන්තගාමී වෙනවා. අපි බලන්න ඕනේ මේ මලක් පහනක් පූජා කරද්දී මගේ හිතට මොකද වෙන්නේ? බුද්ධ පූජාවක් තියද්දී මගේ හිතට මොකද වෙන්නේ? නැත්තම් මම හිතන්න දැන් මොනවා හරි දැන් කවුරු හරි ඔන්න මස් කන්නේ නැහැ කියලා ඉන්නවා. මාළු කන්නේ නැහැ කියලා ඉන්නවා. මස් මාළු බිත්තර ඔක්කොම වර්ජනය කරනවා. එහෙම කරද්දී මගේ හිතට මොකද වෙන්නේ? උත්තර මේ හිතත් හිත පැත්තයි බලන්න තියෙන්නේ. මම මාක් හරි ප්‍රතිපදාවක් අනුගමනය කරන්න ගත්තා. මම මෙන්න මේ ප්‍රතිපදාව ස්ථිරව ඉන්නවා කියලා නිකන් අදිෂ්ඨානයක් තියාගත්තා. ඉතින් ඊට පස්සේ ඒක පුළුවන් තරම් උත්සාහන්තලා ලකින්න ගත්තා. ඉතින් ඒක රකින්න ගිහිල්ලා මගේ හිතට මොකක්ද වෙලා තියෙන්නේ? ඒකෙන් මම අනිත් අයව නිකන් පහත් කළා මාව උසින් උඩින් තියාගෙන මම මේ අත්ත්ුක්කංශන පරවම්බනයකට ගිහිල්ලා තියනවාද නැත්නම් අනිත් අය දන්නේත් නැහැ මම මෙහෙම ප්‍රතිපදාවක් රකින්නවා කියලා මේ ප්‍රතිපදාව රකින්නේ මගේ හිතේ පුදුමාකාර අපිටම කෙලෙස් අඩුවීමක්, කෑදර ගතිය අඩුවීමක්, ඒ වෙනුවට හොඳට ප්‍රතිපදාවකට නැඹුරු වීමක්, ආධ්‍යාත්මික ජීවිතයට නැඹුරු වීමක්, ඒ වගේ දෙයක් වෙලා තියෙනවද? ඒ නිසා අපි බලන්න ඕනේ. මොකක් හරි ප්‍රතිපදාවක් අපි අනුගමනය කරනවා වෙන්න පුළුවන්. මේ ප්‍රතිපදාව අනුගමනයේ හරහා මගේ හිතේ දැන් මොකක් හරි පරිවර්තනයක් වෙලා තියෙනවද? කලින් මං ගත කරපු ජීවිතයයි මේ ප්‍රතිපදාව රකින්න ගත්තට පස්සේ ජීවිතය අතර සංසන්දනාත්මකව මොකක් හරි හරි පැත්තට නිවැරදි පැත්තට මගේ හිතේ වර්ධනයක් වෙලා තියෙනවා. එහෙමනම් ඉතින් වරදක් නැහැ. එහෙමනම් ඉතින් මේ බඳු ප්‍රතිපදාවක් රැක්කා කියලා අනුගමනය කරා කියලා වරදක් නැහැ. දැන් මේ ප්‍රතිපදාවම උනත් කාලයක් යනකොට තමයි තේරෙනවා දැන් නම් මේක බරයි මේක හිරයි මේක තද වැඩි ඊට වඩා පොඩ්ඩක් මම මේක සහැල්ලු කරාට කමක් නැහැ. හැබැයි එතනින් අදහස් වෙන්නේ නැහැ මම ආයිත් කාමසුකල්ලිකානුയോഗයකට යනවා කියලා. දැන් තමන් එහෙනම් එක්තරා අන්දමක සුසර කිරීමක් අපි කියන ටියුන් කිරීමක්, ඇඩ්ජස්ට් කිරීමක් කරන්න වෙනවා. ඒකට ඒ අවස්ථානුකූලව. අර මුල් කාලේ ටිකක් දැඩිව ගන්නත් ඉඩ දෙනවා. මොකද තම තාම නිකන් කෙලස් බර වැඩි. ජීවිතවල වලින් පහර දෙනවා වැඩි. ඒකෙන් බේරෙන්න බැරි නිසා සමාජාවට ටිකක් සීලය දැඩිව ගන්න ඉඩ දෙනවා. හුඟක් දෙනෙක් ඒ ක්‍රමයට අනුගමනය කරන්නේ. මුල් කාලේ කෙලස් බර වැඩි හින්දා සීලය පාදක කරගන්නවා පුළුවන් තරම් ඒකේට ඉඩ නොදීම ඉන්න. පස්සේ පස්සේ හැබැයි ටික ටික Tamanට ප්‍රතිපදාව ගැන විශ්වාසයක් එනකොට Tamanගේම භාවනාවක් ගැන විශ්වාසයක් එනකොට පොඩ්ඩක් කළා බලන්න පුළුවන් නිකන් අර ප්‍රඥා මූලික කරගෙන දැන් කොහොමද කොයි හරියද මම ඕන්ට වඩා දැඩි වරන් තියෙන්නේ. කොයි හරියද පොඩි සමනය කිරීමක් කරන්න පුළුවන්. හිතේ ආදතියක් ගොඩ නැගෙන්නේ නැති විදිහට කොහොමද යන්න පුළුවන් කියලා නිකන් අපිට බලන්න වෙනවා. ඒක කොහොමද යන්නේ කියලා. හරියටම ඉරක් හදලා පෙන්වන්න බෑ. සීලයක් ආරක්ෂා කරද්දී නිකන් දෙපැත්තට දෝලණය වෙන ගතියක් එන්න ගන්නවා. දැන් මුලදී අපි නිකන් තාම දැඩිව හරිම උත්කෘෂ්ඨ ප්‍රතිවදාවක් කරන්න පෙළඹෙනවා. පෙළඹිලා ඒකෙන් සාමසාමහර වෙලට පුදුම වෙහෙසක්, සැකමතුවීමක්, වැහැරීමක් ඊට කන්න බොන්න හිතාන්න හිතා ගන්න බෑ නිකන්. ඒ අරවම කල්පනා වෙනවා, නිින්ද යන්නේ නෑ, සැක පහල වෙනවා, විතර්ක බහුලයි, භාවනාවක් කරගන්න බෑ. ඊළඟ වැඩෙනවා අනිත් අන්තට. ඉතින් ඒක වෙන්න පුළුවන්. හුඟක් හුඟක් කරාට අපේ ලෝක සානස කියනවා වගේ ආරණ්‍යවාසී සාමණේරසාරට ඔක තියෙනවා. අපි අර සාමාන්‍ය කාම ලෝකයෙන් අයින් වෙලා නිකන් අරණ්‍යගත වෙලා කැලේටම වෙලා ඉන්න හදන ප්‍රතිපදාවක් තියෙනවා. වැරද්දක් නැහැ. නමුත් අපි ඒකේ කොතනද අපි සීමාව කියලා දැනගන්නේ. කොතනද ගිහිල්ලා අපි හැප්පෙන්නේ. කොතනද අපි නතර විය යුත්තේ කොතනද මම ඕන්ට වඩා තදට අරන් තියෙන්නේ කියන එක ගැන අපිමයි බලන්න තියෙන්නේ. ඉතින් ඒක අනිත් පැත්ත තමයි කාමසුකල්යාගානු යෝගය ඊට පස්සේ අපි මේවා එකක්වත් සලකන්නේ නැහැ මේවා ඕන්නේ නැහැ මේවා ශික්ෂාපද අධකාරට වළංගු නැහැ මේවා රකින්න ඕනේ නැහැ අර කරත් කමක් නැහැ මේක කරත් කමක් නැහැ පල්ලි පාවිච්චි කරත් කමක් නැහැ අනිත් පැයත් එක්ක හිටියත් කමක් නැහැ කොච්චර පිරිස ඇසුරු කරත් කමක් නැහැ නගරේ වාසය ඕන තරම් කරත් කමක් නැහැ කියලා ඉතින් අපි යනවා අනිත් අන්තයට නේද එතන මෙන්න මේ අන්ත දෙක අන්ත දෙකක් අපි බලන්න ඕනේ මේ මම මොකක් හරි අන්තයක වැටලාද ඉන්නේ ඕන්ට වඩා ලිහිල්ව අරගෙන කාමසුකල්ලිකානුയോഗයේ පැත්තකට වැටිලා සීලය හැල්ලු කරගෙන ඒකාන්තයකට ගිහිල්ලාද ඉන්නේ නැත්නම් මේවා තාම දැඩිව අරගෙන රකගන්න බැරි තත්ත්වයක හැමදාම විතරක කර කර හැමදාම සැකපහල කර කර හැමදාම ඒකෙන් පුදුම වෙහෙසක් දරමින් එහෙමද ඉන්නේ කියලා එක්තරාන්දමක මේ එයාට හිතන්න වෙනවා මගේ දැන් තත්ත්වය කොහොමද? කොහොම මේ සීලෙ දැඩිව අරන් දින්නේ. ඒක නිසා හිතේ වෙහසක් ඇතිලා තියෙනවද? ඒක නිසා සීලය නිසා ආපු ආතතියක් හිතේ තියෙනවද? කියලා දැන් බලන්න ඕනේ. අපි මේ අවස්ථාවේදී කොහොමද තත්ත්වය? එහෙම නැත්නම් මේ සීලය මම ගණන් ගන්නෙම නැද්ද? සීලය නිකන් මම හැල්ලුවටද හැල්ලුවට දාලාද කතා කරන්නේ? මම ඒක නිකන් අර කිසිම ප්‍රයෝජනයක් තියෙන දෙයක් විදිහට සලකන්නේ නැද්ද තරම් මම මේක හැල්ලුවට දාලාද කතා කරන්නේ? මම නිකන් ඔහේ යන මට ඕන විදිහට දෙයක් කරන එහෙම පැත්තකද මම යන්නේ කියලා එනවා අපිම බලන්නවා මගේ මොන වගේ தත්ත්වයක්ද මොන වගේ ආකල්පයක්ද මේ වෙනකොට සීලය සම්බන්ධයෙන් තියෙන්නේ. ඒතකොට සීලය සම්බන්ධයෙන් වුණත් අපි ඒ නිසා සමහර විට නිවැරදි දේ වැරදි දේ දකින්න ඉඩ දෙනවා. වැරදි දේ මේ නිවැරදි කියලා දකින්න ඉඩ දෙනවා. ඒ නිසා ඒ අපිට වරදින්න එමට අවස්ථාව තියෙනවා සීලය සම්බන්ධයෙන් වුණත්. සමාධිය පැත්තෙන් ඒක තවත් පැත්තක්. සමාල්ලාවට අපි මේ සමාධියෙත් එක එක අවස්ථාවන් වලදී වැරදි සමාධිය හරි කියලා ගන්න ඉඩ තියෙනවා. දෙහිමින් ඉඩ තියෙනවා. ඒ නිසා මේ සමාධිය පැත්තත් අපිට වර්ධින පැත්තක්. මොකද මුලදී සමාධියක් හදාගන්න ලේසිත් නෑ. මොකද අපේ හිත වික්ෂිප්තයි. සමානට කාර්ය බහුල ජීවිතයක් කලින් ගත කළේ. ඒ නිසා පොඩ්ඩක් ඔය සක්මනකට ගියාට හිත කිසිසේත්ම කියන දෙයක් අහන්නේ හිත අරමුණේ පිහිටන්නේ ඊළඟ ආනාපාන සතියක් වඩන්න ගියාට හුස්ම රැලි දෙක තුනක්වත් බලා ගන්න බෑ. එච්චරට වික්ෂිප්ත වෙච්ච හිතක්. ඉතින් එහෙම තමයි පටන් ගන්න වෙන්නේ සමහරවිට. ඇතම් කෙනෙක්ගේ හුඟක් වෙලාට හිත විතර්ක බහුලයි. දන්නේම නැහැ හිත ගිහිල්ලා වෙන අරමුණකට කොච්චර වෙලා හිටියද කියලාවත් ගාණක් නැහැ. ඉතින් යන වෙලාව දන්නේත් නැහැ, හිටපු වෙලාව දන්නේත් නැහැ. පුදුම විදිහට ඒවැම ප්‍රපංච කර කර ඒවැම ගැලෙන අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඊට එහෙම ඉන්න කෙනා තමයි හැබැයි ධෛර්යවන්තව වීරවන්තව නැවත නැවත ඒකම යෙදිලා යෙදිලා යෙදිලා යෙදිලා යම් කාලෙක ඔන්න හිතේ යම් කිසි සතිමත් බවක් ගොඩනගෙනවා. එයාට තේරෙනවා දැන් දැන් නම් මට සක්මනේ යන්න පුළුවන් සෑහෙන වෙලාවක්. දැන් නම් මට හුස්ම රැලි 50ක් 100ක් බලා ගන්න පුළුවන්. දැන් මේ කනකොට බොනකොට ඒතෙන්ද 100 පවත්වන්න පුළුවන් කියලා පොඩ පොඩ පොඩ නිකන් අර සතියේ යම්කිසි ශේයාවක් දැනෙන්න ගන්නවා. ඒක යම් පමණකට නිකන් Tamanට තොල ගන්න ස්පර්ශ කරන්න හම්බෙලා දැන් නිකන් සතිමත් බවක් තියෙනවා නිකන්. දැනෙනවා නිකන්. මෙහිම හැකියාවක් දැන් නිකන් හැදීගෙන එනවා මෝදු වේගෙන එනවා කියලා තේරෙන්න ගන්නවා. ඒක තවත් ඊට පස්සේ වඩනවා. ඊට පස්සේ වන්න පුළුවන් වෙනවා මුළු සක්මනේම සිහියෙන් යන්න. හුස්ම රැලි 50ක නෙමෙයි 100කම දැන් සිහියෙන් ඉන්න. අනිතුත් කටයුතු වලදී සිහිය පවත්වන්න ඕන පුළුවන් වෙනවා. දැන් ඒත් එක්කම එන අනිත් ආනිසංශය තමයි සමාධියක් ගොඩනගන්නේ. සතිමත් බව හරහා දැන් හිත සමාධිමත් වෙනවා. ඒ කියන්නේ හිත දැන් අරමුණකට දැම්මහම ඒකේ රැඳිලා ඉන්නවා. එයා එතනින් පණින්නේ නැහැ. අපි කියන තැන නිකන් රැඳෙන ගතියක්. තමයි අධික වීරයක් හරහා නෙමෙයි. තරවටු කිරීමක් කරහා නෙමෙයි හිත තුල නිකන් ගුණයක් විදිහට කුසලතාවයක් විදිහට දැන් තියෙන හැකියාවක් අරමුණක තිබ්බහම පණින් නැතුව එතන ඉන්න ගතිය. මේ සතිමත් බව දියුණු වීමේ ප්‍රතිඵලයක් වශයෙන්. ඒ තියපු තැන ඉන්න ගතිය. දැන් කාමච්ඡන්දේ සෑහෙන අඩුයි. හිතට කාමාදී සිතුවිලි එන ප්‍රමාණයත් අඩුයි. ඒ නිසා ඒ තියපු තැන දැන් හිත ඉන්න පෙළඹිලා තියෙනවා. හිත තුළ එම හැකියාවක් ඇතිලා තියෙනවා. ඒකාග්‍රතාවය හොඳට දියුණුලා තියෙනවා. ඒ නිසා මේ සමාධිය ඉතින් මේ වගේ අමාරුවෙන් හදාගන්න වෙනවා. ඒක එක එක්කෙනා මත තීරණය වෙනවා. නැත්නම් කෙනෙකුට ඉක්මනට හැදෙනවා සති දෙකෙන් තුනෙන් හැදෙන්න පුළුවන්. දැන් කරන මාස ගණන් උත්සාහ කරන්න වෙනවා. අවුරුදු ගණන් උත්සාහ කරන්න වෙනවා. ඉතින් අර අපි අරන් ආපෝ චරිතය අනුව තමයි. මේ තර්ක චරිතයකට එහෙම නම් හුඟක් අමාරුයි. විචිත්ත මනසක් තියනවා නම් හුඟක් අමාරුයි. නැත්නම් හුඟක් ශ්‍රද්ධාවන්ත සරල ජීවිතයක් ගත කරපු කෙනෙකුට ඒක හරි පහසුයි. ඉක්මනට හදාගන්න ඉඩ තියෙනවා. අපි දැන් ඔන්න සමාධිය හදාගත්ත කියලා. ඒ හදාගත්ත සමාධිය ඊට පස්සේ දැන් ඔන්න අපිට ලොකු වෙන්නත් පුළුවන්. අර මුලින් තිබුණේ සතිමත් බව සතිමත් බවට තමයි මුල් තැන දුන්නේ. හැබැයි දැන් හැදෙන අලුත් දෙයක් සමාධිමත් බව. මේ සමාධිමත් බව සතිමත් වගේ බව වගේ නෙමෙයි. සමාධිමත් බවේ තියෙන තෘප්තිමත් බවක් නැත්තම් ආස්වාදයක්. ඒ නිසා අපි සමාධියක ඉන්න පෙළඹෙනවා. සමාධිය ගත කරන්න පුදුම විදිහට පෙළඹෙන ගතියක් තියෙනවා. ඒක හරි ආසයි. එතන ඉන්න කැමති ඉක්මනට හිත සමාධි කරගන්න එක තමයි ඊළඟට ඔන්න භාවනාවේ සාර්ථකත්වය කියලා දකින්න. නේද? වාඩි වෙන්නේ අදත් අර ඊයේ හම්බෙච්ච ඒ පුදුමාකාර සුවය, ඒ පුදුමාකාර පාවෙනවා වගේ ගතිය, හිත පිනා යන ගතිය, කය කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. නිකම් වෙන ලෝකයකට ගියා වගේ, බ්‍රහ්ම ලෝකයට ගියා වගේ. ඒ දැනෙන සමාධිමත් ගතිය කවද්ද ආයි මට ලැබෙන්නේ. ඒක තමයි ඉල්ලගෙන අපි වාඩි වෙන්නේ. නේද? අර ඒක ලැබුවානේ එක දවසක් හරි ඔන්න කොහොම හරි නිකන් වැරදිලාට හරි යන්තම් කලාවට එක දවසක් හරි ගියා. දැන් ඒක පුදුම විදිහට හිත ඉල්ලනවා. අරක කෝ කවද්දෝක හම්බෙන්නේ කවද්දෝක හම්බෙන්නේ කියලා තමයි වාඩි වෙන්නේ. ඒ සමාධිය ඉල්ලගෙන. සමාධිය එල්ල කරෙන් නම් ඊට පස්සේ භාවනා කරන්නේ. ඊට පස්සේ ඔන්න අපි දැන් උත්සාහ කළා කළා කළා කොහොම හරි අහුණාට පස්සේ දැන් ඒකම වඩනවා. ඒකම පැයක් ඉන්නවා, ඒකම පැය දෙකක් ඉන්නවා, ඒකම පැය තුනක් ඉන්නවා. ඔහොම ඔහොම ඔහොම කරන්න කරන්න දැන් මේ සමාධිය එක්තරා අන්දමක නිකන් අටුවම් බහින ගතියක්. සමාධිය නිකන් Tamanට නතු භාවයට පත් වෙන බවක් ඇති වෙනවා. දැන් හිතන්න සක්මනේදී නැහැ පරයන්කදී තක් ගාලා ඉතලා මදිමත් වෙනවා. අපි එහෙම කියමු දැන් මේ පහුගිය අවසන් වෙච්ච භාවනා වැඩසටහනේදීත් එහෙම කෙනෙක් කතා කළා. වැඩි වෙලාවක් යන්න ඉක්මනටම ඉඳ සමාධිමත් වෙනවා පරයන්කේදී. හැබැයි වාඩි වෙලා වැඩි වෙලාවක් නොගිහින් සමාධිමත් වෙලා ටිකක් වෙලා යනකොට නිකන් කය හැඹරෙනවා නිකන් උඩ යනවා එක එක විදිහට දැන් මේ කයට අමුතුම જાති විකෘතිනුත් ඇති වෙනවා සක්මනට ගියාම ගන්නව දෙයක් නැහැ හිත පුදුම විදිහට වික්ෂිප්තයි දැන් මෙහෙම වෙන්න බෑනේ හරිනම් නේද නිවැරදි සමාධියක මේක වෙන්න බෑ නිවැරදි නිවැරදිව සමාධිමත් බවක් අපි තුළ තියෙනවා නම් සක්මනේ තියෙනවා නිකන් හරිය නිස්කලංක බතියක් නේද අපි නිවැරදි සමාධියක් නේ කියන්නේ ඉතින් අර තරම් නිකන් තප්පරෙන් දෙකෙන් සමාධිමත් වෙන ගතියත් පර්යංකේදී තිබිලා සක්මනේදී හිත වික්ෂිප් කරනවා නම් හිතා ගන්න බැරි තරම් ඒ කියන්නේ මෙතන තියෙන අභියම්ස ප්‍රශ්නයක්. ඉතින් මෙතන තියෙන්නේ අර හිත තුළ නිකන් ගොනු වෙච්ච නිකන් මිච්ඡා සමාධියක් කියන්න පුළුවන්. දැන් ඒක නිකන් ගිහිල්ලා නේ ඔඩු දුවලා තියෙන්නේ. අපිට තේරෙන්නේ නැහැ මේක හසුරුව ගන්න අන්තිමට සමාධිය විසින් අපිව වහල් කරගෙන තියෙන්නේ. ඉතින් මේකට මම දෙන උපමාව තමයි හරියට නිකන් අර මෝටර් සයිකලයක් පදිනා වගේ අවස්ථාවක්. දැන් හිතන්න අපිට මෝටර් සයිකලයක් හම්බ වෙනවා. සමහරවිට මොටර් සයිකලේ වාව ගන්නවත් තේරෙන්නේ නැහනේ නේද? වාරු කරගන්න නැත්නම් බැලන්ස් කරගන්නවත් මුලදී තේරෙන්නේ නැහැ. මොකද මේ බයිසිකලයක් බයිසිකලයක් පදින්න එක කාර් එකක් පදිනවා වගේ නෙමෙයිනේ අපි පොඩ්ඩක් ගානට සමබර කරගන්නත් ඕනේ බයිසිකලේ. අපි ඔන්න මුලින් සමබර කරගන්න ඉගෙන ගත්තා කියලා හිතන්න. ඒකත් අමාරුයි. සමබර කිරීම. සමහරවිට ෆුට් සයිකලයක් එම් මුලින් මේ පැදලා ඒක පොඩ්ඩක් ඉගෙන ගන්න පහසුයි නේද? ඒකම මේකට දාලා යන්තම් ඔන්න ඉතින් මෝටර් සයිකලේ සමබර කරගන්න ඉගෙන ගන්නවා. ඊට පස්සේ දැන් ඉතින් යන්න පුරුදු වෙනවා. ගියර් මාරු කරන්න, බ්‍රේක් අල්ලන්න, ඉතින් අපි වත්තේ පහල එන්නේ පැදලා පුරුදු වෙනවා. එහෙම ඉතින් පටන් ගන්න නේද? කවුරුත් හරි දැනක් බලලා යාළුවෙකුත් එක්කෝ ළඟින් ඉන්නවා. කොහොම මොනවා හරි කරලා දැන් මේ පොඩ්ඩක් පොඩ්ඩක් මෝටර් සයිකලේ පදින්න පුරුදු වෙනවා. ඊට පස්සේ ඉතින් මේක උත්සාහ කළා කළා කළා කළා දැන් හරි ආසයි. නැත්නම් දවසක හොඳට යනවා වැටෙන්නෙත් නැහැ. ඉතින් ඔහොමම කළා අන්තම් ඔන්න පදින්න පුළුවන් වෙනවා. දැන් ඉතින් ඔන්න ටවුන් එකටත් යන්න පුළුවන්. පාරෙත් පදින්න පුළුවන්. දැන් ඊට පස්සේ ඔන්න ඒ බයිසිකලේ හරියන්නේ ඊට වඩා හොඳ බයිසිකලයක් ගන්නවා. ට්‍රේල් බයික් එකක් ගන්නවා. නේද? දැන් අරකින් එනවා දැන් පුදුම ආස්වාදයක්. මේ බයිසිකල් පැදීමේ මොටර් සයිකල් පැදීමේ ආස්වාදයක් දැන් ඇවිල්ලා තියෙන්නේ. ඒතර ඒක දැන් හැබැයි යන්න ඕන වෙලාවට යන්න ඕන වේගෙන් නෙවෙයි යන්නේ. නේද? යනවා ආයෙත් නෑ බලනකොට ගිහිල්ලා නෑ. අන්තිම මොකද වෙන්නේ? ඒ කියන්නේ ඒකේ වේගය අපිට පාලනය කරගන්න බැරි තත්ත්වයක් එන්න පුළුවන්. අපි ඕන්ට වඩා ඒක වේගයෙන් පදවන්න ගියාට පස්සේ කියන්නේ අපේ අපේ පාලනයෙන් ගිලිහෙන යම් අවස්ථාවක වාහනේ. මේක ඉතින් මෝටර් සයිකලයට විතරක් නෙමෙයි වෙනත් වාහනයකටත් වෙන්න පුළුවන්. ඒ වාහනේ යම්සේ යන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒක පන්නලා පැදවගෙන යනකොට දැන් දෙදරන්න ගන්නවා, කැපෙන්න ගන්නවා, ගියොත් ඊට පස්සේ පාලනයක් නැහැ. ඊට පස්සේ ඉතින් කෙලින්ම අනතුරක් තමයි. ඉතින් ඔන්නේ සමාධියෙත් තියෙන ඔන්නේ වගේම රටාවක්. මුලදී හරි අමාරුයි. මුලදී මේක බේරගන්න බෑ. හිත මෙහෙට දුවනවා, මෙහෙට දුවනවා, හරි වික්ෂිප්තයි. හදාගන්න බෑ. හුස්ම රැලි දෙකකවත්, තුනකවත්, පහකවත් තියාගන්න බෑ. එහෙම තමයි පටන් ගන්න. ඒකත් අර නිකන් බයිසිකලේ වැටෙනවා වගේ තමයි. තාම නිකන් බැලන්ස් කරන්න, සමබර කරන්නවත් තේරෙන්නේ නැහැ. ඊට පස්සේ කාලයක් යනකොට හැබැයි ඔන්න ඒක තේරුම් ගන්නවා නේද? දැන් පොඩ්ඩක් ඉතින් අර සම්බරතාවය ධායන යන්න පුළුවන්. ටිකක් යන්න පුළුවන් සමාධිය තියෙනවා කියලා හුස්ම රැලි 10ක් දැන් ඔන්න එක දිගට බලා ගන්න පුළුවන්. එක දිගට පියවර 10ක් සක්මනේ යන්න පුළුවන්. ඒක තව තව දිනු කරද්දී ඔන්න පියවර 20ක් යන්න පුළුවන් වෙනවා. තාම හැරෙනකොට 100 කැඩෙනවා හැබැයි. පස්සේ ඔන්න ඒකත් පුළුවන් වෙනවා. හැරෙනකොටත් ඔන්න 100 පාත් ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඔන්න රවුන්ඩ් කීපයක්ම වට කීපයක්ම යන්නත් පුළුවන් වෙනවා. ආනාපානට දාලා ගත්තොත් ඔන්න හුස්ම රැලි 100ක් දැන් ඔන්න එක දිගට බලා ගන්න පුළුවන්. එහෙම එනකොට ඔන්න සමාධිය හැදෙනවා. දැන් ඔන්න හිත තිබ්බ තැන ඉන්නවා. එහෙම තිබ්බ තැන ඉන්න පටන් ගත්තට පස්සේ තමයි හිත සමාධිමත් වෙන්න ගන්නේ. ඉතින් එතන සමාලාට ඇතම් කෙනෙක්ට ආනාපාන සතිය එහෙම වඩද්දී ඔන්න නිමිති එහෙම පහළ වෙලා ආලෝක සංඥා ඇවිල්ලා. ඉතින් ඒවත් ඉතින් දැන් පුදුම උනන්දුවක් එයාගෙන එයාගේ හිතේ ඇති කරනවා. ඉතින් දැන් 아무තු ලෝකයක්නේ නේද? දැන් වාඩිලා ඉන්නකොට ටිකක් වෙලා ආනාපානේ වඩනකොට හොඳට නිකන් පුදුමාකාර සෞම්‍ය හරිම සුන්දර නිමිත්තක් පහළ වෙනවා. හරි ආසයි. නේද? භවනා කරන්න දැන් හරි ආසයි. ඉස්සර වගේ නෙමෙයි. මොකද දැන් පොඩි ආස්වාදයක් තියෙනවානේ. ඊට පස්සේ ඒකට දිහා බලන් ඉන්නකොට දන්නේම නැහැ හිත ලස්සනට එකඟ වෙනවා මුළු ලෝකෙම අමතක වෙනවා. පා වෙනවා වගේ දැනෙනවා. හිත පිනා යනවා, කය පිනා යනවා. අන්තිමට ඒකටම නිකන් නතු වීමක්, ඒකටම එල්බීමක්, ගිලීමක් වගේ දේවල් සිද්ධ වෙනවා. ඒකට වෙලා ඉන්නවා ලෝකෙම නිදහස්. සමාධිය තුළ පුදුමාකාර සෝයක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේට පිළි අරන් තියෙනවා. බුදුහාමුදුරු කියනවා මේක දික්ත ධම්ම සෝකයක් තියෙනවා. මේ දැන් ඕක ඕන්ට වඩා වඩනවා කියන එක තමයි අතන තියෙන ප්‍රශ්නේ. නේද අර බයිසිකලේ දැන් අපි හොන්ට වඩා වේගෙන් යන්න ගන්නවා විවේකයක් හම්බෙච්ච එකම සමාධියට තමයි දාන්නේ අපමණ දැන් අමතක වෙනවා සතිය පාත්වනවා කියන එක අමතක වෙනවා ඒක නැහැනේ කිසිම සතුටක් ලොකුවට නේද ඒක දෙන්නේ නිකන් අර සරලත්වයක් නෙමෙයි සතිමත් භාවය දෙන්නේ හරි සරලත්වයක් සමාධිය එහෙම නෙමෙයි සමාධිය තියෙන පුදුමාකාර සුන්දරත්වයක් සමාධිය තියෙන පුදුමාකාර ආස්වාදයක් ඉතින් අර සතිය කැලේ සතිය අවදකයි මේ පස්සේ ආපු අඟ ලොකු වෙනවා <laughs> හිතත් එතනට ඉක්මනට යන්න ගන්නවා. හිතේ ඕක ටික රෙජිස්ටර් වෙනවා. නිකන් ඔය සමාධියක් අපි වඩන්න වඩන්න කාලයත් එක්ක දිනු කරන්න දිනු කරන්න ඒක නිකන් හිතේ රෙජිස්ටර් වීමක් වෙනවා. හිතේ නිකන් ඇඳෙනවා ඒක. දැන් ආයේ සතිය දිනු කර කර යන්න ඕනේ නැහැ. අතෙන්ට හිත දාන්න පුළුවන්. මතක් කරලා ගන්න පුළුවන් වෙනවා ඒක. එතකොට වාඩි වුණා විනාඩියයි දෙකයි පොඩ්ඩක් ඕනනම් එකක් හුස්ම ඇල්ලක් දෙකක් බැලුවා අටක් ගාලා අතෙන්ට දැම්මා. හිතත් එක එකට පයින්නවා. දැන් ඒක නිකන් හිතේ ඇඳිලා තියෙන්නේ. ඒ ඇඳිච්ච තැන දැන් හිත ඉන්නවා. හිත එතනම තමයි දිගටම දැන් ඉන්නේ. ඒ සමාධියක තියෙන එක්තරාන්දමක අවදානමක් මම මේ කියන්නේ. හරි ඒ ඒක තුල අපි ඉඳලා ඉඳලා ඉඳලා අන්තිමට ඒක හිතේ රෙජිස්ටර් වෙලා අන්තිමට ඒක ඔඩු දුවන්න ගන්නවා. අර වාහනේ ඕවර් ස්පීඩ් වෙනවා වගේ වාහනේ ඒ තමන්ගේ සීමාව අපිට පාලනය කරගන්න බැරි සීමාවක් දක්වා යනවා වගේ ප්‍රත්‍යක් සමාධිය ඇති වෙනවා. ඊට පස්සේ තමයි අර මිනිස්සයා ඇඹරෙනවා, ඔළුවෙන් හිට ගන්න හදනවා, මේ මොකෙක්ද වගේ මේ භාවනා ශාලාවේ හිට මෙහෙට පෙරලෙනවා, ඇවිදිනවා. ඔබ අවස්ථා තියෙනවා. දැන් මෙහෙත් ඕන තරම් වෙලක් තියෙනවා. අපි ඇවිල්ලා කීප දෙනෙක් ඒ தත්තෙට ඇවිල්ලා ඉඳලා තියෙනවා. ඉතින් ඒක මටත් පොඩ්ඩක් එන්නේ නැහැ අන්තම් බේරලක් තියෙනවා. <laughs> ඒ නිසා මේ කියන්නේ ඕවා හරීම මේ කියන්නේ භවනා ජීවිතයක වෙන්න පුළුවන් හරි කලබගෑනි කියන්න පුළුවන්. අනතුරුදායක తত্ত্ব ඉතින් අපි තේරුම් ගත්තේ නැත්නම් අපි ඕන් පඩාවකට ලොල්ලුනොත්, ඕකෙම හිර වුණොත් ඊට පස්සේ සම්පූර්ණයෙන්ම අපිට නිකන් පිස්සුවෙන් පැත්තටුණත් යන්න පුළුවන්. ඒ නිසා අපි මේ සමාධියක් උනත් මේ පරිහරණය කළ යුතු රටාවක් තියෙනවා. මේකත් නිකන් මේ අපි අතේ දොරෙන් තියාගන්න ඕනේ. ඒකත් ප්‍රයෝජනේ බලලා සාකච්ඡා මේ මේ බලලා පාවිච්චි කරන්න ඕනේ. දැන් හරි විදිහට කොහොමද සීලය සම මේ සමාධිය පාවිච්චි කරන්නේ? හරි විදිහට සමාධිය පාවිච්චි කරනවා නම් එයා නුවණට හැරෙන්න ඕනේ. නේද? ඒ ඒ සමාධිය මේ නිකන් එකකින් ආස්වාදයක් ලබාගෙන පැය ගණන් ඒකේ ඉන්න ලෝකෙන් මිදෙන්න ඒ කියන්නේ ලෝකේ තියෙන ප්‍රශ්න ටික අමතක කරන්න පාවිච්චි කරන එක නෙමෙයි මේ සමාධිය කියන්නේ. සමාධිය හදාගත්ත මේ විපස්සනාව සඳහා. සමාධිය තනාගත්ත මේ අරමුණක් තියා හොඳට නිවැරදිව දකින්න. අරමුණේ විස්තර ටික බලන්න විපස්සනාවක් කරගන්නයි මේ සමාධියක් හදාගත්තේ. අපිට ඒක අමතක වෙලා අපි ඒක කරන්නේ නැතුව සමාධියත් එක්ක නිකන් සෙල්ලම් කරන්න සමාධියත් එක්ක ඒකටම ලොල් වෙලා ඒකේ වාසය කරන්න ඒකේ නිකාන්තයක් ඇති කරගෙන ගත්තොත් ඉතින් පාර වරදිනවා. ඒ නිසා යම්සි කෙනෙක් හරියට තේරුම් අරගෙන මේ සමාධිය හදාගත්තේ මෙන්න මේ අර්ථය පිණිසයි. දැන් නම් හිතේ එකඟතාවයක් තියෙනවා. අරමුණ දිහා හොඳට දැන් පේනවා. අරමුණේ විස්තරත් පේනවා. හොඳයි ඉතින් ඒ தත්ත්වය ඇති. දැන් එහෙනම් මේ සමාධිය පාවිච්චි කරලා දැන් විපස්සනාවට උත්සාහන්ත වෙන්න ඕනේ. ප්‍රඥා පැත්ත වඩන්න ඕනේ. මේ ප්‍රඥා පැත්ත වඩන්න එහෙනම් දැන් එයා සමාධිය උපයෝගී කරගන්න ඕනේ. ඒකටයි මේ සමාධියක් හදාගත්තේ. ඉතින් අපිට ඒක අමතක වුණොත් එහෙම ඒ නිවැරදි අර්ථය අමතක වුණොත් ඒ අන්තිමට වෙන දෙයක් තමයි වෙන්නේ. දැන් හිතන්න ඔය ආලාර කාලාම උද්දකරාම් පුත්තලටත් තිබුණානේ සමාධියක්. නේද? අරූප සමාධි පවා තිබුණානේ. නමුත් බෝධිසත්වයන් වහන්සේ ඒ අයව අතෑරියානේ. මොකද උන්වහන්සේ ඒ කාලේ පවා තේරුණා මේක හරියන වැඩක් නෙමෙයි. මේ සමාධිය කියන එක නෙමෙයි මේ නිෂ්ඨාව. සමාධිය කියන එක නෙමෙයි මේ අපේ Brahmacharyaයේ අවසානය. සමාධිය කියන එක නෙමෙයි මේ ඥානදී ආධ්‍යාත්මික මාර්ගයේ උපරිමේ ශ්‍රේෂ්ඨත්වය කියන එක බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තා. ඇතම් කෙනෙක් ඒක තේරුම් ගන්නේ නැහැ. තාමත් ඉතින් හින්දු යෝගින් එහෙම ඉන්නවා මේ සමාධිය තමයි නිවන කියලා හිතාගෙන ඉන්නේ. ඉතින් ඒක වෙනම කතා කරන අය බ්‍රහ්මජාල සූත්‍රයේදී හැම බුදුරජාණන් වහන්සේ වෙනම වෙන්නනවා ditta ධම්ම නිබ්බාන කියලා මේ මෙලවම ලබන නිවනක් ගැන කතා කරන වැරදි දෘෂ්ටි තියෙනවා. ඒක හිතන් ඉන්නේ මම කියලා පුජ්‍යලයක් ඉන්නවා තනත්තෙක් ඉන්නවා එයා වන්න ප්‍රථම ධානයටපත් වෙනවා ඒක තමයි නිවන. ඉතින් එහෙම ඒ ප්‍රථම ධානයේ වේවා ဒုတိ ය ධානයේ වේවා ඒ ධාන මට්ටම් නිවන කියලා හිතාගන්න මාර්ගඵල කියලා හිතාගන්න තත්ත්වයක් තියෙන්න පුළුවන්. එතන තියෙන තනිකර මිත්‍යා දෘෂ්ටියක් අනවබෝධයක් තියෙන. ඒ නිසා ඇතම් කෙනෙක්ට පිළිගන්නත් බෑ. මොකද සමාධියේ පුදුමාකාර සෝයක් තියෙනකොට එබඳු සෝයක් සහිත ආස්වාදයක් සහිත සමාධියක ඉඳලා ඇවිල්ලා කාට හරි කිව්වොත් ස්වාමීන් වහන්සේ මම දැන් වාඩි වෙච්ච ගමන් මෙන්න මෙහෙම පුදුමාකාර සෝයකටපත් වෙනවා. මම නම් දැන් හිතන් ඉන්නේ මම මාර්ගඵලලාභී කියලා. ඔබ වහන්සේ මොකද කියන්නේ? ඉතින් කවුරු හරි කිව්වොත් එහෙම ඕක අත්හැරලා දාන්න ඕක දැන් කරන්න එපා කියලා කිව්වොත් ඉතින් කිසිසේත් පිළිගන්න හිතෙන්නේ නැහැ. හිතන්න මේ ආමුදුරන්ට වැරදිලා. මේ ගුරුවරයාට වැරදිලා. කවදාවත් මෙයා මේ මේ වගේ සමාධියක් අත්දැකලා නැහැ. මට මේ ඊර්ෂ්‍යාවටයි මේ කියන්නේ. මම දැන් මේ නිවන් දැකලා ඉන්නේ. මම මේ අත්දකින්න තරම් පුදුම සුන්දර ආස්වාදනීය මේ මෙබඳු සමාධියක් කවමදාවත් මුන්නාංශය අත්දැකලා නැහැ. ඒ නිසා මට මේ මං ගැන ඊර්ෂ්‍යාවක් ඇතිලායි තියෙන්නේ කියලා තමයි හිතන්නේ. මුන්නාංශයට වැරදිලා කියලා අපි හිතන්නේ. අපේ ලොකු සානන්දට ඇවිල්ලා ඇවිල්ලා සමාධියක් ගැන කිව්වොත් ඒ අනිවාර්යෙන්ම අතලා දාලා තියලා තමයි කියන්නේ. ඉතින් ඒකට ලොල් වීමක් ගැන කිසිසේත්ම අගය කිරීමක් නැහැ. ඒ නිසා අපිට අර ඒකේ ඒක ගැන තේරෙන්නේ නැහැ අපි අර විපස්සනාවට ගිහිල්ලා නැත්තම්. අපි මේ ලැබමු මට්ටම උත්කෘෂ්ටයි කියලා හිතාගෙන ඒක තමයි සත්‍ය කියලා හිතාගෙන ඒක තමයි යන්න තියෙන පරම නිෂ්ඨාව කියලා හිතාගෙන ඒකට ලොල් වෙලා වාසය කරද්දී මේක එපා කියන එකක් ඒක නිවැරදි නෙමෙයි කියන එකක් මේ ගැන අපිට හැඟීමක් පහළ වෙන්නේ නැහැ. ඒ නිසා වරදින්න තියෙන හැකියාව තියෙනවා. අපිටම යා නිහතමානී වුණා ඒක අතෑරියා ඒ වෙනකොට ඔන්න ආයි සක්මනකට බැස්සා ආයි සතිය පවත්වන්න උත්සාහන්ත වුණා ආයි අර ආධුනික මනසකට ආවා පැය ගණන් වාඩි වෙලා අර නිකන් ඒක අස්සෙන් ඉඳගෙන ඉන්න එක නැවැත්තුවා දැන් යා ආයි උත්සාහ කරනවා ආයි විපස්සනාවක් දක්වා නේද එහෙම ඉතින් අපිට සමාලාර ජීවිතේ වෙනස් කරන්න වෙනවා අවුරුදු ගණන් රැකපු අවුරුදු ගණන් වඩපු සමාධිය අතරින්න වෙනවා කරන්න දෙන්නේ නැහැ ඉතින් අපි වරද්දගෙන නම් ඉඳලා තියෙන්නේ ඒකේ ගිහිල්ලා විනාශ වෙනවට වඩා අපිට සිද්ධ වෙනවානේ හරි පාට වැටෙන්න. නේද? ඉතින් ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒක මේ මම කැමතියි කියලා නෙමෙයි පාර තීරණය වෙන්නේ. මම බලන්නේ මම වඩන පාරෙන් ගිහිලා මේ බලාපොරොත්තු වෙන නිවනක් සාක්ෂාත් කරන්න පුළුවන්ද? ඒක නැත්තම් මම මේ වරද්දගෙන දින්නේ. වරදෙන් නම් ඉන්නේ මම අවුරුදු ගාණක් ඒක කරා කියලා කරන්න දෙයක් නැහැ. වැරදි නම් අතරින්නයි වෙන්නේ. හරි පාරට එන්න වෙනවා. ඊට පස්සේ තින් ආයතන කියන දේ අහලා ආයතන සතිය පවත්නවා ආයතන සක්මනට බහිනවා සක්මනේ ඉන්නවා ලොකු සමාධියක් ඇත්තෙත් නෑ ආයතන කෙලස් වෙනවා නේද එන්නේ වැරදුනා වගේනේ ආයෙත් ඉතින් හැංගෙන්නේ නේද අච්චර අමාරුවෙන් හදාගත්ත සමාධිය දැන් අත්තර දාලා ඔන්න සමාධිය සක්මනට ගියා ඔන්න සක්මනේ ආයෙ සිදු වෙනවා කරන්න දෙයක් නෑ නේද ආයෙ සතියට මුල් තැනක් දුන්නා ඔන්න ආයෙ සතියෙන් කරගෙන යනවා ආයෙත් ඔන්න ප්‍රමාණවත් තරම් ඒ ඒ අරමුණේ එතන එතන උපදින අරමුණේ ඔන්න සිහිය පවත්වන්න පුළුවන් වෙනවා. එතන හිතද එතන එතන හිත සමාධිමත් කරගන්න පුළුවන් වෙනවා. දැන් නැතයි එතන රැඳී නැතිව, ඒ කියන්නේ සමාධියේක ආශ්‍රරින්ග ගන්න නැතිව මේ අරමුණේ විස්තර බලන්න උත්සාහන්ත වෙනවා. සම්පජඤ්ඤයට වෑයම් කරනවා. ඉතින් එතනයි ඇත්තම මේ වැදගත් වෙන්නේ. දැන් ඔය මම මේ කියන කතාව ඉතින් බොහෝ තැන්වල බුදුහාඳුර කියලා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් කිව්වොත් ආනාපාන සති සූත්‍රයේදී ඉතින් බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම කියන සතිය හදාගත්තට පස්සේ ධම්ම විචේක වෑයම් කරනවා. නේද? තථා සතෝ විහෙරන්තෝ තන් ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචරති පරිවේමං සංආපඤ්ඤති. එහෙමයි ධම්මවිචේ සම්බොජ්ජංගේ ආරම්භ කරන්නේ. හොඳට මේ සතිමන්තව හදාගත්තට පස්සේ සමාධියක් අස්සෙන් දීම නෙමෙයි කියන්නේ. උන්වහන්සේ කියන්නේ මේ ධම්මවිචේට දැන් වෑයම් කරන මේ ධම් මේ විපස්සනාවක් සඳහා. නැත්තම් අපි කියමු සම්පජඤ්ඤය සඳහා වෑයම් කරන්න. මේ අරමුණේ විස්තර බලන්න. අරමුණ කොහොමද හැසිරෙන්නේ? අරමුණේ හැඩතල මොනවද? අරමුණ කොහොමද පටන් ගන්නෙ? කොහොමද වෙනස් වෙන්නේ? විපරිණාමයක ලක් වෙන්නේ කොහොමද? අරමුණ දුර වෙලා, ඡය වෙලා, වැය වෙලා යන්නේ කොහොමද? විපස්සනාව සඳහා එතකොට මේ වෑයම් වෑයම තියෙන්නේ. එහෙම යනකොට හැබැයි වීරයක් අවශ්‍ය වෙනවා. මොකද පේන්නේ නේද අරමුණේ විස්තර පේන්නේ නැහැ අනිත් එක අරමුණෙත් කිසි රසයක් නැහැ හිතන්න දැන් තද ගතියක් නම් බලන්න තියෙන්නේ තද ගතිය රහක් නැහනේ නේද අර සමාධියක් අස්සරින්දගෙන ඉන්නවා වගේ සෝයක් මෙතන නැහනේ මේ දුකක් නේ බලන්නේ ඊට පස්සේ අපිට උණුසුම අස්සෙසලා දිහා බලනවා මෙතන මේ දරකයක් දිහා බලන්නේ. කකුල නිකන් පිච්චෙනවා වගේ. එතෙන්ට හිත දෙබ්බහම ඉතින් ඔන්න එතන තවත් මේක පිච්චෙන්න ගන්නවා. ඉතින් එතන අමාරුයි. ඇත්තම දුකක් තියෙන්නේ. ඉතින් දුකයි විමසලා බලන්න. ඉතින් අර සමාධියකට වෙලා ඔහේ ඉන්නවා වගේ නෙමෙයි මෙතන. ඒ නිසා අපිට පාර වරදින්න පුළුවන්. ඒ නිසා අපි භාවනාව තුළදී වුණත් නිකන් කාමසුකල්ලිකාමියෝකල යන්න පුළුවන්. ඉතින් ඒක අපි හුඟක් කරලා තේරුම් ගන්න අපි හිතනවා මේක නිරාමිස සුඛයක් නම් තමයි. ඉතින් අපි ඒකට ලොල් වෙන්න පුළුවන්. ඉතින් ඒකට ලොල්ලා ඒකේ පිටපොට යන්නත් පුළුවන්. ඉතින් අපි ඒ වෙනුවට එහෙම කරන්නේ නැතුව මේකේ ප්‍රමාණය දැනගෙන, සීමාව දැනගෙන, මාත්‍රාව දැනගෙන අපිට පුළුවන් නම් මේක මම මේ විපස්සනා සඳහායි පාවිච්චි කරන්න මෙන්න මේකයි මේකේ අර්ථය කියලා අන්න ඊළඟ අපි ප්‍රඥා ශික්ෂාවට පෙළඹෙනවා. සීල, සමාධි, ප්‍රඥා. ඉතින් ප්‍රඥා ශික්ෂාව සඳහා ඡාසිත වෑයම් කරනවා. එයායි ධම්මවිචයක් වඩන්න උත්සාහන්ත වෙනවා. අරමුණේ විස්තර පේනවා, ඒකේ හැඩතල පේනවා, ඒකේ ඇතිවීමක් නැතිවීමක් පේනවා. සංකප්ප ලක්ෂණ පේන්න ගන්න දැන් ඉතින් ලේසි නැහැ මම මේ කියන දේත් ලේසි නැහැ. කාලයක් තිස්සේ කරන්න වෙනවා. මොකද අරමුණේ අරමුණේ විස්තර පේන්නත් ඒ අවශ්‍ය විදිහට හිත තියන්න වෙනවා. අපිට හිතේ සමාධිමත් බවක් තිබුණත් සතිමත් බවක් තිබුණත් අරමුණේ විස්තර එකපාරට පේන්නේ නැහැ. අපි නිකන් වැරදි වැරදි විදිහට නම් අරමුණ පිහිටාගෙන තියෙන්නේ. දැන් මට මේක දිහා බලන්න ඕනේ. මම මෙහෙම තියාගත්තොත් නම් හොතරම තේනවා. ඒක එල්ලේ මට පේනවා. මම නිකන් අරමුණ මෙහෙ තියලා මෙහෙම බලන්න ගියාට මේක පේන්නේ නැහැ. නේද? නැත්නම් මෙහෙම බලන්න ගියාට මේක පේන්නේ නැහැ. හරමුණට හරියට මොහොල්ට මොහොල්ලා පිහිට ගන්න මුලදී තේරෙන්නේ නැහැ. ඉතින් තනිකර නිකන් පුංචි සුසර කිරීම මෙතන තියෙන්නේ. හිතේ මේනොට සතිමත් බවක් තියෙනවා. හිතේ එකඟතාවයක් සමාධිමත් භාවයක් තියෙනවා. හැබැයි තාම මට ඒක ගානට අරමුණත් එක්ක ඉලක්ක කරන්න ඒක තේරෙන්නේ ඒකට අවශ්‍ය තරමට වීරය පවත්වන්න ඒක තේරෙන්නේ නැහැ. ඉතින් එක්ක අධික වීරයක් එහෙම ආවොත් ආයෙ හිත විසිරෙනවා. ප්‍රමාණවත් වීරයක් පැවැත්ති නැත්නම් නිින්ද යනවා. ඉතින් එතකොට මේ අරමුණක් දිහා නිවැරදිව එක එල්ලේ එයාගේ තොරතුරු ටික හොඳට පේන විදිහට ඒ මගේ තුල තියෙන සතිය සමාධිය හසුරවා ගන්නවා කියන එක එක්තරා කලාවක් තමයි. කළාම ඉගෙන ගන්නයි. අපිම කළා කළා කළාම ඉගෙන ගන්නවා. එක දවසක ඔන්න ගානට අහු වෙනවා. දැන් නම් වැඩි දඟලන්නෙත් නැහැ. නිින්ද යන්නෙත් නැහැ. හොඳට අඛණ්ඩව පැමිණෙන අරමුණු රාශියක් අපි තුමා ආනාපාන සතිය වඩන්න කියලා හැම ආශ්වාසයක් ගන්න විස්තර පේනවා. හැම ප්‍රශ්වාසයක් ගන්න විස්තර පේනවා. මම කියන්නේ එතන නිකන් ඔහෙන් මතු පිටින් අල්ලන් ඉඳීම නෙමෙයි. ආශ්වාසය එක්ක ඔන්න කැඩි කැඩි කැඩි යනවා වගේ දැනෙනවා. නැත්නම් ඒකේ උණුසුම් සිසිල් ගතියක් දැනෙනවා. මේකේ පටන් ගන්න හැටි වෙනස් වෙන හැටි අවසන් වෙන හැටි ඊට පස්සේ පුංචි අපිට හිදසක් ආයි ප්‍රස්වාසයේ පටන් ගන්න හැටි මැද හරිය අග හරිය ආයි පුංචි හිදසක් අඛණ්ඩව නිකන් කිසිම කඩතොල්ලක් නැතුව හරියම ලස්සනට පිළිවෙලට පුංචි සතුටකුත් එක්ක කිසි දැඟලිල්ලක් මොකක්වත් නැහැ. විස්තරත් ඔක්කොම මතුවේ මතුවේ මතුවේ යනවනම් අන්න එදා තමයි හරිය ගිහිලා තියෙන්නේ. ඒකෙත් ඉතින් සෑහෙන උත්සාහයක් දරනවා මේ පැත්තට මේ පැත්තට දදා මේ සුසාර කිරීම අපිම කර කර කර කර බලන්න වෙනවා. අපි දව අපි ධාතු මනසිකාරයක් වඩනවා කියලා. මේ ධාතු මනසිකාරයත් ඔච්චරයි. ධාතු මනසිකාරත් විවිධාකාර ධාතු ලක්ෂණ මතුවෙනවා. මේ මතුවෙන මතුවෙන ධාතු ලක්ෂණයට හරිය යොහසලුව අපේ හිත තිය තිය එතන එතන ඒ විස්තරේ බලන්න හිත නිකන් හුරු කරන්න වෙනවා. නැත්තම් ඒ අරමුණට මම හිත තියෙනකොට අරමුණ නැතිලා ඉවරයි. මම පරක්කු වෙලයි. සමහර අරමුණ හිත තියන්න ගියාට එතරට හරියට හිත හිටින්නේ නැහැ. එතන හරියට හිත පිහිටන්නේ නැහැ. එතෙන්ට හරියට හිත ඉලක්ක කරගන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා අරමුණේ විස්තර පේන්නේ නැහැ. ඉතින් ඒ වගේ අර තියනවා මෙතන එක්තරා අන්දමක අපිට ශිල්පයක් ඉගෙන ගන්න. විපස්සනා එක්තරා ශිල්පයක් තියෙනවා අපිට ඉගෙන ගන්න. අපි සතිය හදාගත්තා කියලා සමාධිය හදාගත්තා කියන පමණින් මේක අපිට අහුවෙන්නේ අපි නැවත නැවත උත්සාහ කළා බලන්න එනවා මේ තොරතුරු ටික හරියට ඉස්සරහට අරගන්න. එහෙමනම් ඔන්න පේන්න ගනිවි. ඊට පස්සේ අපි දවසක ඒක හරි ගියාට පස්සේ තේනවා ආයෙසෙන්නේ. අද නම් අන්තම් හරි ගියා. අද තායි ඉස්තර ටික පේනුනේ. අද මං එච්චර දැඟලුවෙත් නැහැ. ගාහන්ට සමබර වුණා, වේගය සමබර වුණා, සතියත් හොඳට තිබුණා, සමාධියත් එතනට කිට්ටුණා. හොඳට අරමුණේ විස්තර ටික ප්‍රකට වෙලා ආවා. ඉතින් එහෙම ගිහිල්ලා තමයි යාට නුවණක් දිනු කරගන්න අවස්ථාවක් එන්නේ. ඉතින් මේ සීල සමාධි ප්‍රඥා මාර්ගය අපි උත්සාහවන්ත වෙන්න ඕනේ. සීලයක් උනත් රකින්න ගත්තාම අර මං කිව්වා වගේ සීලබ්බත පරාමාස වෙන්න පුළුවන්. නැත්නම් සීල සම්පූර්ණයෙන්ම හැල්ලු කළා ඒක අතල්ලා දාන්නත් පුළුවන්. ඒ අන්ත දෙකට අපි නොගෙහින් අපිට එන මැද්දට යන්න වෙනවා. සමාධියත් එහෙමයි. සමාධිය අපි බය වෙලා වඩන්න ඕනේ නැහැ කියලා සමාධිය නොවැඩ ඉඳලා හරියන්නේ නැහැ. සමාධිය වඩන්නත් ඕනේ. සමාධිය නැතුව වැඩේ කරන්නත් බෑ. හැබැයි ඒකේ අන්තයට ගිහිල්ලා ඒකට ලොල් වෙලා ඒකට නිකාන්තියක් ඇති කරගෙන ඒකයි හරි කියලා හිතාගෙන එහෙම ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒකෙත් ගානට මැද්ද ඉන්න ඕනේ. නේද? ප්‍රඥාවෙත් තියෙන අර ඒ වගේම පැත්තක්. ඇතම් කෙනෙක්ට අය දැන් ප්‍රඥාවෙන් වඩන්න ගියාම දැන් හිත අවදි වෙලා එනවා. හිත තුළ නිකන් හොඳට නිකන් මේ අවදි ගතියක් විනිවිදයන ගතියක් පහළ වෙලා සමහරවිට ඕකෙත් තියෙන පුළුවන් ප්‍රශ්නයක්. දැන් යාට නිකන් මේක කියලා දෙන්න හිතෙනවා. පොතක් කියන්න හිතෙනවා. පාර යන මිනිසෙක් අල්ලගෙන හරි කියන්න කියලා දෙන්න හිතනවා. එහෙම අර හිත තුල නිකන් අමුතු එකක් හැදෙන්න පුළුවන් එක්තරා වගවානුවක අර විතර්ක බහුලයිද මේක පුදුම විදිහට කියලා දෙන්න ඕනේ. පුදුම විදිහට අනිත් එක්කනම් ඇඟේ ගහන්න ඕනේ. පොත් ලියන්න ඕනේ. ඒ තමන් තාම තේරෙලත් නැහැ. හැබැයි හිත කියවන දැන්. පොතේ දේවල් මතක් වෙනවා, පොත් ලියන්න හදනවා, කතා කියනවා, අනිත් කට්ටිය කීප දෙනෙක් හරි එකතු කරගන්නවා, දේශන පවත්වනවා. මේ අර ප්‍රඥාව ගිහිල්ලා වෙන පැත්තක. මේක සමබර වීමක් නැහැ. ධර්ම විතර්ක මත වෙන්න ගන්නවා. ඒ කියන්නේ ධර්මය හා සම්බන්ධ සිතේලි බහුලව පහළ වෙනවා. ධම්ම විතක්කා වසිස්සන්ති. ඒතර මේ ධර්ම විතර්කය ඒකත් පැත්තකින් තියාගන්න තරම් ප්‍රබුද්ධිමත් වෙන්න ඕන. ලේසි නෑ මම මේ කියන එකක්වත්. ඒ නිසා වර්ධින්න පුළුවන් හුඟක් තැන්වල. හිතන්න දැන් අපි අරමුණේ විස්තර ටිකක් පේනකොට ඔන්න පොත මතක් වෙනවා. පොතේ මෙහෙම තියුණා අර පොතේ මෙහෙම තියුණා අර සායනාසය මෙහෙම බණට කිව්වා මේක තමයි ධම්ම මම අත්දකින්නේ මේකෙන් පස්සේ අන්න අරක තියෙන්නේ අරකින් පස්සේ මෙන්න මේක තියෙන ඊට පස්සේ මට පොත ලියන්න පුළුවන් ඊට පස්සේ මට කමටහන් දෙන්න පුළුවන් කියලා ඔන්න කියා <laughs> කියාන කියාන කියාන කියාන යනවා මේ මේ අරුණ පොඩ්ඩක් පෙනුණා විතරයි අරුණේ විස්තර චුට්ටක් පෙනුණා විතරයි ඉතින් ඔක්කොම ටික පැත්තකින් තියලා ඔබ පැහිය වෙන්න එපා කියලා නේද ධර්මසංගය කියන ඔබ පැහියනෝ ඊටහන් කියලා ඉතින් ඔක්කොම පැත්තකින් තියලා ආයෙ හිත සංසුන් කරලා විතර්ක සමනය කරලා ආයෙ මේ සරලව බිමට බහැලා ආදුනිකෙක් වගේ ආයි අරමුණේ විස්තර බලන්න. හිතලා බලන්න මේ වැඩේ කොච්චර අමාරුද කියලා නේද? අපේ කෙලෙස් වලින් කොයිතරම්නම් අපිව පිටපට අරිනවද? නේද? එතකොට මේ පිටපොට යන්නේ නැතිව ඒ වෙලාවේදී මම නිහතමානී වෙලා මම තාම දන්නේ නැහැ අන්තම් මේ අද තමයි පොඩ්ඩක් අරමුණේ විස්තර පේන්න ගත්තේ. තාම පොතක් ලියා ගන්න බෑ, තාම කමටහන් දෙන්න බෑ, තාම මේ මමත් ඉගෙන ගන්න වෙලාව. නේද? තාම මේ අද තමයි පොඩ්ඩක් මට විස්තර පේන්නේ. කියලා මේ හිතේ එන අනවශ්‍ය විතරක ඔක්කොම පැත්තකින් තියලා බිමට බහැලා නිහතමානී වෙලා ආධුනිකෙක් වගේ ඊළඟ අරමුණට නැවතත් හිත දාන්න පුදුම විදිහේ හැකියාවක් අපිට අවශ්‍ය වෙනවා. ඒකයි ලේසි නැහැ. විවිධ විදිහට බිහිසුණු වේශමවල අපේ පාර අහුරවනවා. ඒ වගේ තැන්වලදී ඉතින් නැවත නැවත අපි බිමට බහින්න ඕනේ, නිහතමානී වෙන්න ඕනේ, ආයි වැටෙන්න ඕනේ, ආයි ගොඩ එන්න ඕනේ. ඔහොමම ගිහිල්ලා තමයි අන්තං ඉතින් සද්ද නවත්තලා නිහතමානී වෙලා නිශ්ශබ්ද කළා හිත අඛණ්ඩව අරමුණේ විස්තර නිශ්ශබ්ද හිතකින් බලා ගන්න පෙළඹෙන්නේ. නිශ්ශබ්ද හිතකින්. කියවන්නේ නැති හිතකින් නේද? කියවන්නේ නැති විතර්ක නැති සංසුන් හිතකින් අරමුණේ විස්තර බල බලා යනවා. අන්න ඔතෙන්ට එන්න පුළුවන් නම් නිවැරදි. එතන නෑනේ විතර්කනේ මම දාගත්ත කෑලි නෑ. පොතේ දේවල් මෙතන නෑ. මට තියෙන සතියට සමාධියට හොඳට විෂදව රසපනා අපිට පේන දෙයට දැන් මම මුල් තැන දීලා තියෙනවා. අත්දැකීමට මුල් තැන දීලා තියෙනවා. එහෙමනම් අන්න ඒක දැක දැක යනකොට කාලයක් තිස්සේ ඒක වඩනකොට අන්න ඒ තුලින් නුවණක් අවදි වෙයි. ඒ තුලින් මේ අත්දැකීම මත බදනම් වෙච්ච ප්‍රත්‍යක්ෂය මත බදනම් වෙච්ච නුවණක් වෙන්නේ. ඒක මේ මම කාගෙන්වත් කොපි කරගත් එකක් නෙමෙයි. කාගෙන්වත් අල්ලගත් එකක් නෙමෙයි. මගේ උපකල්පන නෙමෙයි මේ. මේක දැකලා දැකීම හරහා ප්‍රත්‍යක්ෂයෙන් මත පදනම් වෙච්ච නෝනක්. එහෙමනම් අන්න ඒක හොල්ලන්න බැරි වෙන්න හොඳට අන්න ටික ටික ටික ටික තහවුරු වෙන්න ගන්නවා. ඒ නුවණ අපි වඩා ගන්න ඕනේ. මේ ප්‍රත්‍යක්ෂ නුවණ වැඩෙනවද කියන එක මත අපේ ඉදිරි ගමන තීරණය වෙනවා. ඒ බඳු නුවණක් වැඩෙනවා නම් ඒකේ ලක්ෂණ කීපයක් තියෙනවා. ඒ ලක්ෂණ කීපය තමයි එකාතකින් අපිට මේ ඒ ප්‍රතිපදා ප්‍රතිපදාව ගැන කියනට වඩා මේ අරමුණේ නැවත නැවත හිත පවත්වන යම් කාලයක් යනකොට මේක නිකන් එක්කෝ ඔක්කොම වැඩි වැඩියෙන් හොඳට විස්තර පෙරලා අන්තිමට යම් අවස්ථාවකදී මේක නිකන් විස්තර බොඳ වෙන්න වගේ ඒක නිකන් මිශ්‍ර වෙන්න වගේ නිකන් බලන්න එපා වෙන්න වගේ කම්මැලි කමක් වගේ දෙයක් එන්න ඉඩ තියෙනවා. ඒ වගේ සංඥා වලින් එනවා මේ. හැබැයි එතෙන්දී උනත් අපි තීරණය කරන්න පාර වැරදිලා කියලා. නේද මොකද? මොකද කලින් හොඳට විස්තර පෙනුණා. දැන් නිකන් අඳුර ගන්න බෑ. කලින් අපිට වේදනාවන පසනාවක් වඩා වඩා හිටියා කියලා. කලින් ඔන්න මේක සැප වේදනාවක් මේක දුක් වේදනාවක් මේක උපේක්ෂා වේදනාවක් කිය බල බල හිටියා. දැන් මොකද්ද කියලා හොයාගන්න බෑ. මොකද්ද එකක් නම් එනවා එනකොටම යනවා. අපි හිතන්නේ එක්ක අපේ සතිය දුර්වල වෙලා අපේ සමාධිය දුර්වල වෙලා නැත්නම් කවුරු හරි මාක් හරි මට කරලා එහෙම තමයි අපි උපකල්පන කරන්නේ. නමුත් එහෙම යම්කිසි වකවානුවකදී මේක වෙන අතකට පෙරලෙනවය නිබ්බිදා පැත්තකට විරාග පැත්තකට මේක හැරෙනවය කියන එක අපිට අපි අහලවත් නැත්නම් ඉතින් අපි හිතනවා මේ කමටහන මට හරියන්නේ නැහැ, මේ ගුරුවරයා හරියන්නේ නැහැ, මේ ස්ථානේ හරියන්නේ නැහැ. ඉතින් කො ස්ථානේ මාරු කරනවා නැත්නම් ගුරුවරයා මාරු කරනවා නැත්නම් කමටහන මාරු කරනවා. අපි වරද්ද ගන්නවා. මොකද අපි හරියට යද්දී උනත් අපිට තේරෙන්නේ නැහැ මේක හරි කියලා. නේද? මේ ප්‍රතිඵලය හරි කියලා ඇගීමට ලක් කරන්න අපිට තේරෙන්නේ නැහැ. නිසා මේ ප්‍රඥා ශික්ෂාවේ උනත් වරදින්න එමට අවස්ථා තියෙනවා. ඒ නිසා මේ හරි අමාරු ගමනක් මේ බුදුරජාන් වහන්සේ උන්වහන්සේ අවබෝධ කරගෙන අපිට පුළුවන් තරම් මේ තේරෙන භාෂාවෙන් කියලා දෙලා තියෙන. ඉතින් අපිත් ඒ සඳහා මේ නිවැරදිව මේ ධහම වඩන්න අපි උත්සාහන්ත වෙමු. සීල සමාධි ප්‍රඥා මාර්ගයයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී මේ විශ්වතු කරලා පෙන්වන්නේ. මේ මාර්ගය පෙන්වපු අත්තිකල මතානුയോഗයවත්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 මේ පූජනීය ස්වාමීන් වහන්සේ මතක් කළා උන්වහන්සේ හුරුළු වැව ඉන්න බව මතක් කරන්න කියලා. එහෙදී එච්චර පහසුකම් නැහැ හැදීගෙන එන තැනක්. හිටියේ ස්වාමීන් වහන්සේ අනුරාධපුරයේ හිඳලා හුරුළු වැව ස්ථානයට වැඩම කළා තියෙනවා. එතන තාම ඉදි වෙන තැනක්. ඉතින් ඒ තරම් පහසුකම් නැහැ. ඒ නිසාද ධර්මදේශනා කරන්න අවකාශයක් නැහැ කියලා මතක් කළා. ඉතින් ඒ තොරතුරත් එක්ක කාට හරි අද ධර්මදේශනා මුල් කරගෙන හෝ එහෙම නැත්නම් තමයි කමඨහන් මුල් කරගෙන මොකක් හරි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.